අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාවට වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනායි ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සබ්බසෝ ආකාසානං ඡායතනං සමතික්කම්ම අනන්තං විඥානන්ති විඥාන් විඥානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති අයං පංචමෝ විමුක්ඛෝති තී කල්කටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්මාන සම්පන්න පින්වත්නි අපි ඊයේ වෙනකොට සාරවත්චනාංශ විසින් පෙන්වන්නට යෙදිලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපිට මේ මතක් කරලා දෙන භාවනා ගමනේ එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවේ හම්බෙන සම්දිස්ථාන හතරක් සාකච්ඡා කරන්න යෙදුනා පළවෙනිම සම්දිස්ථානේ තමයි අපි රූප ධර්මයකට හිත දාන වෙලාව. යම් වෙලාවක අපිට වැටහුනොත් අපිට අපේ අරමුණ නැත්නම් මූල කර්මස්ථානෙට හිත දාගෙන වෙලාවක් හිත පවත්වන්න පුළුවන් කියලා. නැත්නම් Taman ඉන්න ඉරියව්වෙහි කාලයක් හිත පවත්වන්න පුළුවන් කියලා. ඒක ලොකු විමුක්ඛයක් නිදහසක් විදියට පෙන්ලා දීලා තිනවා ආරි විනෙහි. ඉතින් ඒ නිසා භාවනා කරනකොට කවදා හෝ තමන් මූල කර්මස්ථානයේ වශයෙන් ඉදිරිපත් කරගන්න දෙයට හිත යොදාගෙන ඉන්න පුළුවන් වීම හරියට එල්ලෙට වෙඩි තියන්න උරුදු කරනා වගේ වැඩක් කියලා තමයි පෙන්වන්නේ. තීන තීන වෙඩිල්ල හරියටම එල්ලෙට වදිනවා නම් එතකොට ඒ වෙඩික්කාරයාට හෝ දුනුවායට සතුටක් ඇති වෙනවා. අන්න වගේ හිත මෙහෙවන මෙහෙවන වාරේ තමන්ගේ අරමුණට හිත යනවා කියලා දැන ගැනීම ඒක ශික්ෂාවක් විදිහට පෙන්නනවා සමාධි ශික්ෂාවකද ටික හරියන වෙලාවකට ඒ යෝගාවචරයට සතුටක් ඇති වෙනවා තමන්ගේ හික්මීමක් පෞරුෂත්වයක් එල්ලයක් තියෙනවා කලින් කර පුරුද්ද නිසා අරමුණෙහි හිත මුණට මුණ දාලා පවත් ගන්න පුළුවන්. ඉතින් ඒක Tamanට වැටහෙනවා නම් ඒක ලොකු දෙයක් කියලා. එයාට ඒ වැටෙන්නේ එහෙම නැතුව නන්නත්තර අරමුණු වල යෑමේ තියෙන ආදීනව දන්න කෙනාට විතරයි. ඒ පිළිබඳ බයක් තියෙන කෙනාට විතරයි තේරෙන්නේ මුදුන් කෙනෙක් උපදිච්ච මේ කාලේ බුද්ධෝත්පාද කාලේ මම මේක අහලා ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට මට නික්ලේශී අරමුණක මධ්‍යස්ථ අරමුණක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අරමුණක නොමිලේ ලැබිච්ච අරමුණක හිත පවත්වන්න පුළුවන් කියලා දැනෙන එක විමුක්තියක් වෙන්නේ ඒකේ හිත පවතින තාක්කල් හිත කෙලස් නැති නිසා. එයින් හිත පිට යන හැම වෙලාවෙම කෙලස්. එතකොට අපිට මහමූදක වැටිලා තෙරක් ඉමක් නොදැනෙන නොපෙනෙන මහමූලක වැටිලා රැලි මූදු රැලි වලට බයි මිනිමෝරුන්ට බයි පීනන වෙලාවේ අපිට හම්බෙච්ච පුංචි දූපතක් වගේ වේලිලා ඉන්න පුළුවන් තැනක් වගේ තමයි අර Taman දන්න මධ්‍යස්ථ ආරමුණක හිත පවත්වන්න පුළුවන් ගතිය. උතියේ මිත හිත පවත්වන්න පුළුවන් ගතිය විමෝක්ෂයක් විදිහට තේරුම් ගත්තේ නැත්තම් එහෙම නැත්නම් ඒක අසුවිරු ඥාන වලින් සහ කමඨාන් සුද්ධ කිරීමකින් පිළගස්සගත්තේ නැත්නම් ඒක හරි කම්මැලිකමක් විදිහට තමයි තේරෙන්නේ. ඒ නිසා භාවනා කරන හැම කෙනාම මේ කම්මැලිකම අත්දකිනවා. අත්දකලා ඉරියව් එක්ක මාරු කරනවා. එහෙම නැත්නම් ගුරුවරයා මාරු කරනවා. නැත්නම් භාවනා මධ්‍යස්ථානේ මාරු කරලා කියනවා. බෑ භාවනා කරන්න බෑ භාවනා කරට මහා හරි කම්මැලි නිදිමත වෙනවා ඉතින් ඒ නිදිමත වෙනවයි කියලා හොයන්නේ කාමේ තමයි කබලේ ලිපට වැටෙනවා ඉතින් ඒ වෙනුවට ඒ වගේ ශික්ෂාවකින්තරව හිත නොදැමුණු හිත අශික්ෂිත හිත තරං Tamanට වද දෙන Tamanට හතුරුකම් කරන වෙන මොකක්වත්ම නැහැ කියලා සරුවචනංශය සඳහන් කරනවා සරුවචනංශය සඳහන් කරනවා දිශෝ දිසං යන්තං khairaa වේරීනාපන වේරිණ මිච්ඡාපන හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. හරියට එල්ලෙකට දාගත්තේ නැති හිත මිච්ඡාපනීත හිත කියලා කියනවා. සම්මාපනිති මිච්ඡාපනිති කියලා දෙකක් තියෙනවා. ඕනේ තැනට නික්ලේශී තැනට නොමිලි ලැබෙන තැනට ප්‍රත්‍යක්ෂණය කළ හැකි තැනට හිත දාගන්න පුළුවන් සම්මාපණිදියක් වෙනවා. හොඳ තැනක හිත තැම්පත් කරා වෙනවා. එහෙම ඉබේම හිතේ වෙන්නේ නැහැ. ඒක භාවනා කරලා කරලා වේසෙ වෙලා වෙලා උත්සාහ කළා තමයි ගන්න ඕන. ගත්තට පස්සේ ඒ ඇතිවිච්ච දේ කම්මැලි නීරසයි ඒකාකාරයි කියලා ආයෙසරයක් කල පරණ පුරුදු වල් පිස්සු ඇහිච්ච රිලෙවේ කීමන්ට මම හිත වැටෙන එකට කියනවා මිච්ඡපණිහිත හිත කියලා. මේ මිච්ඡපණිහිත හිතට සරුවචනාංශය දෙන්නේ හොරෙක් තව හොරෙකුට අම්මාකාරයකට දඬුවම් කරයිද හතුරෙක් තව හතුරෙකුට යම් ආකාරයක දඩුවම් කරයිද මේ වගේ රූප අරමුණකට දාගන්න බැරි හිත තමන්ට දෙන වදය තමන්ට දෙන දුක තමන්ට දෙන දාහය තමන්ට දෙන පරිලාහය නපුර කියලා නිම කරන්න බෑ. අන්නේ බව දන්න කෙනාට තේරෙනවා අරමුණක හිත දාගෙන ඉන්න ගතිය එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා ඒක විමුක්ඛයක් කියලා. නිසා මේ කියන විමුක්ඛය මේ කියන නිදහස් මාර්ගය නැත්නම් මේ ජනෙල් කවුලුව එහෙම නැත්නම් මේ දොර කවුලුව කාගර ළඟ නැත්තේ නෑ. හැම කෙනා ගාම තියෙනවා. ඒකට කැමැති නැත්තේ අසත්පුරුෂකම නිසා. අසත් ධර්ම නිසා. සත්පුරුෂ වෙනකොට සත් ධර්මය ඇහෙනකොට තේරෙනවා මේ හිත නන්නත්තර වෙන එක තමයි ස්වභාවේ. මට ඊට වැඩිය අද මං දන්න අරමුණක නිර්මල අරමුණක නික්ලේශී අරමුණක ക്ഷേම භූමියක හිත පවත්වන්න පුළුවන් කියලා. එතකොට ඒකේ තේරෙනවා විමුක්තියක් කියන්නේ ඇයි කියලා. ඊට පස්සේ ඒකට ආවට පස්සේ අජ්‍යත් රූප සංඤී අජතං අරූප සංඤී වහිද්දා රූපානි පස්සති. මේ ඒ තියාගත් අරමුණ මූල කර්මස්ථානට ගත්ත අරමුණ ඒ නිමිත්ත සම්පූර්ණ ගෙවෙනකම් භාවනා කරනවා. අර Tamanට මහමූදි හම්බෙච්ච අර දූපත වගේ හම්බෙච්ච මේ නිමිත්ත රූපේ ගෙවෙනකම්ම භාවනා කරනකොට උඟ දෙනකොට බීචිකාවක් ඇති වෙනවා මම මෙතෙක් කල් අරස්සාවට තියා හිටපු මේ රූපේ දැන් ගෙවෙනව නේද ඒක සතිය ගෙවීමක්ද සමාධිය ගෙවීමක්ද කියලා අර එල්ලෙන්ට වෙලි තිබුණු වැල වගේ තිබුණ මේ අරමුණ ගෙවන් කිරීම උගෝ කෙනෙකුට බයක් ඇති වෙන නිසා බීතිකාවක් ඇවිල්ලා එක පාට ගැසිලා යනවා මෙහෙම පයින් ගැහුවා වගේ අකුණක් ගැහුවා වගේ කලබල වෙනවා හිත පුදුම විදිහට සෙල්ලමගයක් කරන්න පටන් අර ගන්නවා අර අරමුණ ගෙවෙනකොට. ඉතින් ඒ කෙනා එතකොට හදිස්සියේ මේකට බය නිසා හයියෙන් හුස්ම ගන්න හදනවා. එනද ඇස් දෙක අරලා අර නැතිවෙච්ච රූපය ආයේ ඇති කර ගන්න හදනවා. එහෙම නැත්නම් සැක කරනවා මේ මගේ භාවනා කැඩලාද සත්‍ය කැඩලාද සමාධිය කැඩලාද කියලා. මොකද යාර හොඳට පෙනිච්ච රූපේ සියලුම දුක් වලින් කරදර වලින් සංසාරෙන් අයින් කරන්න හේතු වෙච්ච මේ රූපය මූල කර්මස්ථානයේ හොඳට පටන් ගත්ත තැන ඉඳලා ගෙවෙනකම්ම වෙන සංසිද්ධිය ඉතිහාසයේ ජවනිකා ටික හොඳට ඇස්ති කරලා බලන්න හිටියේ නැත්නම් ඇත්ත කරියයි කියන කමින්ගෙන් අදහස් කරන්නේ ඇත්ත එක වහලා තමයි අවදීන් බලන්න හිටියේ නැත්නම් එහට එකපාරට බයක් ඇති වෙනවා නිකන් කැලිය අතරමං වුණා වගේ මොහොත මැද තනි වුණා වගේ කාන්තාරයක විහාල ප්‍රේතිය ඉන්න කාන්තාරයක තනි වුණා වගේ පේනවා ඒ නිසා ඒ කෙනා හුස්ම ගන්න පටන් අර ගන්නවා එක්කෝ ඉතිපිසෝ ගාතාව හරි කියනවා එහෙම නැත්නම් බුද්ධානුස්සති හරි වඩන්න යනවා මෛත්‍රී භාවනාව හරි වඩන්න යනවා අර ඇති වෙච්ච මේ රූප සංඥාව නැතිවීමේ පාළු ගතිය තනි ගතිය කම්මැලිකම නිසා මේක පාළුවක් නෙවෙයි මේක තමයි හුදකලාව කියන්නේ මේක තමයි සාසනික සම්පත්‍තිකර අවස්ථාව කියන්නේ මේක තමයි විවේකයේ කියලා කියන්නේ මේ චිත්ත විවේකේ කියලා මේක විමුක්ඛයක් වෙන්නේ ඒ தත්ත්වය Taman උපයාගත් දෙයක් බවටපත් වෙන්නේ අසුවිරු ඥාන ඇති කෙනාට පමණයි. කමඨාන සුද්ධ වෙච්ච කෙනාට විතරයි. ඉතින් ඒ නිසා භාවනා කරාට බෑ මදි ඒ සුතමේ ඥාන ලබා ගන්න ඕනේ. අසුවිරු ඥාන ලබා ගන්න ඕනේ. කමඨාන සුද්ධ කර ගන්න ඕනේ. සුද්ධ කෙරුවත් මේක එක රැයකින් එක ප්‍රයත්නකින් හරියන්නේ එක එක විදියට පස්සේ ඇවිල්ලා කරදර කරනවා. ඉතින් කරලා කරලා කවි වෙලාකාරී ඒ කෙනාට ඒ රූපය ගෙවෙන එක නැත්තම් ගොරෝසු රූපයට වැඩිය සියුම් රූපය හොඳයි. සියුම් රූපයට වැඩිය අතිසූක්ෂම රූපය හොඳයි කියලා මේ එකම රූපයක් දිගේ විපරිණාමය දැක ගන්න පුළුවන්කම සහ ඒක දකින්න වෙලාදීකට බය වෙන්නේ නැතුව මේක භාවනායි දිනුවක් කෙලස් අඩු භාවයක් කියලා තේරුම් ගන්න පුංචි වෙලක් නෙවෙයි. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒකට විමුක්ඛ කියන නම දෙනවා. ඊට පස්සේ ඒකට බය නොවෙන ගතිය තමයි ඒ ඇතිවෙච්ච හිස්තන ඒ විවේකේ නැත්තම් මහ විශාල ට්‍රැෆික් ජෑම් එකකට අහුවෙලා හිටපු කෙනෙක් ඊට පස්සේ ට්‍රැෆික් ජෑම් එක අයින් වෙලා යන වාහනයකට ඉදසහිත පාරකට වැටුණා වගේ ලැබිච්ච මේ විවේකය යෝගාවචරයට හුදකලාවේ ලක්ෂණයක් විදිහට වැටෙනවනම් එහි සුභයක් දකින්නවා. මේ හිර වෙලා කටුකොලක් අස්සේ ඇඟේ තුවාලක් තියේදී රෑක සර්පියොත් ඉඳන්දි කුඩල්ලොත් ඉඳන්දි වනසත්වොත් ඉඳන්දි රිංග රිංග ගිය කෙනෙකුට දැන් හිටගෙන යන්න පුළුවන් පාරක් හම්බුණා වගේ එතකොටත් එයාට තේරෙනවා මම මේ මෙච්චර කල් නම් මේකට බය වුණා දැන් බය වෙන්න දෙයක් නැහැ මොකද මම දන්නවා කටුකොලක් කරා ගිහිල්ලයි මේ එළියට ආවේ කියලා ඒ තුන්වෙනි අදිමොක්කේ පෙන්නවා මේකට බය නොවි මේක නැවත නැවත වෙnderලා ඒක හොඳට සිද්ධි කරගන්න එකට ඒක වශී කරගන්න එකට ඒක භවනායේ ප්‍රතිඵලයක් විදිහට සලක ගන්නවා කියන එක වෙනමම බුදුරජාණන්සේ පෙන්නනවා නිකම් රූප ධානවල බලනකොට ධානයකට ගියා විතරක් නෙවෙයි තුන්වෙනි ධ්‍යානයේ වගේ මට්ටමට ගිහිලා සුඛය පරම කරගෙන උපේක්ෂාව පරම කරගෙන ඉන්න පුළුවන් ගතියක් එනවා. මොනක්වත් නැති වුණාට කරදර තමයි නැති වෙලා තියෙන්නේ. දුක තමයි නැති වෙලා තියෙන්නේ. කර්ම තමයි නැති වෙලා තියෙන්නේ කියනවා මිස මොනක්වත් නැතික මේ පාළුව නෙමෙයි දැනෙන්නේ. ඉතින් මේක අපි බැලුවොත් අපි පෞල් ජීවිත ගත කරද්දී අපි මේ ගණයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා ඉන්නකොට අපිට ගෙදර දොරේ කවුරක්වත් නැති වෙලාවට මහා කාලකන්නිකමක් දැනෙනවා. මේ දරුවෝ හැදුවට ඇති වැඩක් නැහැ එක එක්කත් පාළුවට වෙලාවට කවුරක්වත් නැහැ. ඉතින් එතකොට අපි නැවතත් ආයෙත් අර ඝණයා කෙරේ බැඳීම සහ කුලයා කෙරේ බැඳීම ඇති කර ගන්නවා. ඉතින් ඒකේ පෞල් කණායගේ ස්වභාවය. ඒ වගේම තමයි හිතවිලි බහුලව ගත කරපු ජීවිතය, වේදනා බහුලව ගත කරපු ජීවිතය, ශබ්ද බහුලව ගත කරපු ජීවිතය ඝන බහල අරමුණක් සහිතව ගත කරපු ජීවිතය මේ ශබ්ද වේදනා හිතවිලි අයින් වෙනකොට මහ පුදුමාකාර බීචිකාවක් එනවා හිතට. ඒකයි මේ හැන්දෑ වෙනකොට බය මිනිස්සු. ඒකයි මේ වයසට යනකොට බය මිනිස්සු. ඒකයි මේ ලෙඩ වෙනකොට බය මිනිස්සු. ඉතින් ඒ නිසා ලෙඩ වෙන්න ඉස්සෙල්ලා ලෙඩ ගැන හිතලා දහස්වර වෙහෙසටපත් වෙනවා. අන්ධකාරෙ එන්න ඉස්සෙල්ලා අන්ධකාරයට බය කෙනා බඩබවෝ දානවා. මැරෙන්න ඉස්සෙල්ලා මැරෙනවා කියලා හිතලා බය වෙලා নানা ආකාර කෝලම් කරනවා. අනේ ඒ වගේ මේ කෙලෙස් අඩු වෙනකොටත් ඇඟට නිකන් උණ වගේ ගතියක් එනවා. ඊයින් দাঁඩි දාන ගතියක් එනවා. බය වෙන ගතියක් තියෙනවා. නමුත් එහෙම නැතුව ඒක සුභයක් විදිහට සලකා ගන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචර දැනගන්න මේ භාවනාවේ ලැබු සැපයක්. භාවනා ලබාගත ජයග්‍රහණයක් කෙලෙස් අඩු ගතියක් කියලා. එහෙම ගිහිල්ලා සම්පූර්ණම රූප සංඥා සමතික්කම ඒ Tamange අරමුණ නැතුණා විතරක් නෙවෙයි ඒ වෙනකොට පිටින් ඇහෙන ශබ්ද එහෙම නැත්නම් ආරම්මණයෙන් පිට ඇති වෙන වේදනා හිතවිලි වගේ දේවල් එතකොට ගලන්න පටන් ගන්නවා ඇතුළට ටික වේලාවක් ඒකටත් අර අරමුණ සියුම් කරනකොට ගත්ත ප්‍රයත්නේ වගේම ඕවා බාහිර කරදර ආවට ප්‍රතික්‍රියා කරන්න නැතුව හිටියොත් ඒ බාහිර කරදර කරන යෝජනා ස්ථිර කරන්න තෝ හිටියොත් ඔය සභා සම්මත වෙන්නේ නැහැ. ඒසයි ආපු දෙන් ආවට මම මේකේ හිත කරදර ගන්නෑ ප්‍රතික්‍රියා කරන්නේ මේවට බැඳෙන්නේ නැහැ කියලා බලාන හිටියොත් ඒ බාහිරින් එන කරදරත් අර නැවත නැවත හිත යොදනකොට මූල කර්මස්ථානයේ සංසිඳෙන්නාසේ ඒව සංසිඳන පටන් ගන්නවා. ඒක අමුතුම කලාවක් ඉගෙන ගන්න තියෙන බාහිරින් එන කිසිම කරදරයකට අපිට අපිට අහුවෙන්නේ අපි ඒක අනුමත කරේ නැත්තම්. අපි යෝජනා ඉදිර කරේ නැත්තම්. අපි වැඩිම අපිට කරදර නැත්තම් අල්ලපු ගෙදර කරදර හරි ගන්න. දරුවන්ගේ කරදර ගන්න. දරුවන්ගේ කරදර නැත්තම් මුණුබුරන්ගේ කරදර ගන්න. ඒක තමයි අපේ ජීවිතය කියන්නේ. එහෙම නැත්තම් නිකන් ඇඟ රිදෙනවා. ඒ නිසා ඇඟට අමාරුයි අපට. ඉතින් ඒකත් ඒකද මේ නිදර්ශනයක් වශයෙන් පෙන්වන්නේ. දරුවන් නැත්තම් මොනබරෝ හරි අල්ලගෙන ඒ කරන වැඩේ ඒ අර නිකන් කතාවට කියනවා ඔය ඉන්දියාවේ තාජ්මහල් මන්දිරය හදපු සාජාන් රජුරෝ බිසවරු ගානක් ඉඳලා තිනවා 13 වෙනි බිසව තමයි නැති වුණාට හදපු මාලිගාව තමයි තාජ්මහල් කියලා කියන්නේ මුළු රටේම තියෙන වස්තු ඔක්කොම යට කරා ඒකට ඒකලිවලා ඒකෙම හද බිසවුන් ආන්තගේ මේ මිනිය තියාගෙන ඕකෙම තමයි ගත කරන්නේ රට දිනු කරන්නේත් නෑ මේ මුස්ලිම් රටක රජ කෙනෙක් එයාගේ පුතා මේ අවස්ථාවෙන් රජුරෝ ඉර කරලා රාජ්‍ය බලය අතර ගත්තා. ඉතින් දැන් රජුරවන්ට ඊට වැඩි හිතර කනගාට. එතකොට එයාව කියලා හිර හිරකට දැම්මේ මේ 5 star හිර ගේදරක. ඒ කියන්නේ ඔක්කොම පහසුකම් තියෙන තැනක හිර කරලා. දැන් මේ රජුරවන්ට දැන් විතුණාන්තෙත් නැති වුණා. රටත් නැති වුණා. පුදුමාකාර පාළුවක්. ඉර ගෙදරක වැටෙනවා ඇති වෙන පාළුව. ඉතින් කතාවට කියනවා මම දන්නේ අහපු කතාවක්. ඒ රජුරෝ කිව්වලු මම මෙච්චර වයසයි පුතාට. මම රජුරෝ දැන් මට තරුණියෝ 30 දෙනෙක් විතර එවන්නේ කියලා හිර ගෙදරට මම දන්න ටික උගන්වන්න. එදා ඉඳලා හිරේ ඉන්න බවත් මතක නැතුළු කට්ටියට උගන්වන්න ගියාම අයියා වෙන්න පුළුවන්. මරණ කම්ම සන්තෝෂෙන් හිටියලු. පුතාට කරදර නැහැ. ඒ 30 දාට උගන්ව ගන්න. එයා ඊට වෙලා ඉන්නවා. මෙයා රාජ්‍ය කරනවා. අපේ නාකියන්ට නාකිච්චන්ටත් ඔච්චරම තමයි වෙලා මොන විදියකටත් ලැබෙන විවේකේ විවේකේ විදියට පාර ගන්න බෑ. ඒක පේන්නේ කොන් කෙරුවා වගේ. ගණන් ගත්තේ නැතුව ඇතෑරියා වගේ. මට දැන් මේ ගෙදර ඕරියයිච්ච බල්ලෙකු තරම්ව සලකන්නේ නැහැ නේ කියලා තමයි කෙන්දිරි ගන්න එහෙම තමයි. ඒ මොකද තරුණ කාලේ භාවනාවක් ඉගෙනගෙන නැහැ සතිය දන්නේ නැහැ විවේකයක් හඳුනන්නේ විවේකයේ පේන්නේ කොන් වීමක් විදියට තනි වීමක් විදියට ඒ වෙනුවට යම් කිසි කෙනෙකුට භාවනා කරලා හදාගත්ත උදේකලාවක් භාවනා කරලා හදාගත්ත විවේකයක් දන්නවනම් මේ දේවල් වලින් අයින් වෙනකොට එයා දන්නවා මනස පාවිච්චි කරන ලේසි භාවනාවට සිනගත් එක්ක ඉන්නවට වැඩිය. මේ ඇතුළතයි පිටතයි නිදර්ශනයක් විතරයි මම මේ කතා කරන්නේ. එහෙම නැත්නම් පෞල් කන අයට ලැජ්ජාකරනද ඉතින් ඉහතෙන් එකට පැහිච්ච මිනිස්සුන්ට බනින්නේ මොකද මගේ දැන් ඉහන එකට පැහිලා තියෙන්නේ. මටම බැන ගන්න බැනිලා තියෙන්නේ. නමුත් ඒ විවේකයේ කැමති කෙනාට නම් ඒක ලොකු ලාභයක්. දැන් එහෙම නෙවෙයි හම්බෙන්නේ යාට අර ගණයා කෙරේ කුලයා කෙරේ තියෙන ආශාව නිසා එින්ගෙන් අයත් වෙනකොට හරි සංඛා දෝෂයක් පාළු දෝෂයක් ඇති වෙනවා. ඒ තමයි හිතටත් අර හැප්පෙන්න තිබුණ පටික සංඥාවක් ඇති කරගන්න තියෙන. එහෙම නැත්නම් පටික සම්පස්සයක් ඇති කරගන්න තියෙන මේ ගැටුම නැති වෙනකොට මහ පාළුවක් ඇති වෙනවා. ඒ පහළුව දෙවිදිකින් බලපානවා. එකක් තමයි අර බලාන ඉන්න අරමුණ. මූල කර්මස්ථානීය ඒක බඳ වෙලා, දිය වෙලා, ලොඳ වෙලා අයින් වෙලා යනවා. ඡේ වෙලා, වැය වෙලා, නිරුද්ධ වෙලා අයින් වෙලා යනවා. එතකොට බාහිරෙන් කරදර එනවා. වෙනද නැති හිතවිලි එන්න පටන් ගන්නවා. වෙනද පැති වේදනාව එන්න පටන් ගන්නවා. සද්ද එන්න පටන් ගන්නවා. එතකොට ඒකට බැන බැනින ටික වෙලාවක් ඉඳලා ක්‍රමයට ඒකත් නතර වෙලා ගියොත් දැන් ඒ යෝගාවචරයට එල්ලෙන්න වෙලක් නැහැ වාගේ අපහසුත්වයකටපත් වෙනවා. නමුත් ඒක ඉල්ලෙන්න වෙලක් නෙවෙයි ඒක විමුක්ඛයක්. අභ්‍යන්තර බාහිර දෙකේම තියෙන ගැටුම නැතිවීමක් කියන එක තේරුම් ගණ්ඩායි නැත්නම් ඒකට මේ පිරිත් නූල් ගැට ගහණ්ඩායි එහෙම නැත්නම් අප නූල් අයින් කරණ්ඩායි පඳුරු අයින් කරණ්ඩායි නෙවෙයි තියෙන්නේ මේ භාවනාවේදී වෙන්කොට හඳුනාගත යුතු මනසේ තියෙන එක මානසික තත්වයක් විඥානයේ එක පිරිසිදුවක් මේ තියෙන්නේ කියලා කෙනෙකුට පුළුවන් නම් සබ්බසෝ රූප සංඥාය සමතික්කම සමතික්කම්ම ඊළු රූප සංඥාවන් ඉක්මවල පටික සංඥාණං අත්ථගමෝ ගැටෙන්න දෙයක් නැති බව දැන් ට්‍රැෆික් ජෑම් එකක් නැහැ පාරේ ඉඩ තියෙනවා පටික සංඥාවක් නැති බව නානත් සංඥාණං අමනසිකාරා පිටින් එනව නැතුවම නෙවෙයි ඈත ඇහෙන ශබ්ද තියෙනවා ඈ කයේ වේදනා තියෙනවා මැරලා නැති බවට දැනෙනවා ඒ නැත්තම් හිතවිලිත් තියෙනවා මේ ඔක්කොම හැඳි ගෑවිච්ච ෆෘට් සලාඩ් එකක් දැම්මා වගේ සලාඩ් එකක් දැම්මා වගේ ඔක්කොම තියෙනවා අනිව නම් කරන්නේ නැතුව ඒවා එක එකක් එක එකක් අඳුර ගන්න හදන්නේ නැතුව ඒ කෙනාට පුළුවන් නම් ඒ ඔක්කොම භවයේ පවතින බවට ලකුණක් විදිහට එහෙම නැත්නම් නානත් සංඥාවට දානතු එක එකක් නම් කරන්න යන්න බෑ මේ ගොජයක් තියෙනවා ඒ ගොජේ නම් නොකර ඉන්න පුළුවන් නම් ඒ ගොජෙන් අපිට තියෙන නපුර අඩු වෙනවා. ඒකෙන් අපිට සිද්ධ වෙන දරතේ පටලැහෙ නැති වෙන නිසා ඒකට ඒක තිබුණට කමක් නැහැ. ගා ගන්න නැතුව. නම් කරන්න නැතුව. හරිම අමාරු. අපිට පුළුවන් නම් ඒ ඔක්කොම තොගේට දාලා එක එක එකට නන්දාන්න නැතුව ඉන්න. අන්න එතකොට ඒ අර්ථය ඉරෙන පටන් අර ගන්නවා. හිතේ පුදුමාකාර අනන්ත ගතියක්, කෙලවරක් නැති ගතියක්. එහෙම නැත්නම් මේ විවේක තනක් හිස් තනක් පේන්න පටන් අර ගන්නවා. ඉතින් මේ හිස් තන කියන වචනේ තමයි ශූන්‍යතාවය නැත්නම් ගැටෙන තනක් නැති අජටවකාශ ගතිය. භාවනා කරන එක්කනට නම් ඒක විමුක්තියක් වෙනවා. නමුත් භාවනා නොකරපු එක්කනට පේන්න තියෙන නිකන් කරකොල ඇතරිය වගේ. ආතපහත නැති වෙනවා. අපේ පරිභෞගික දවස්වල මම ඉන්දි ඉස්සල්ලා ලංකාවේ තිබුණ ඇඩ්‍රස් නැහැ කියලා පිච්චර එකක්. ඒ වගේ තමයි. ඇඩ්‍රස් නැතුව යනවා. කොහෙද ඉන්නේ මොනවත් නැතුව යනවා. එතකොට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපි මේ විඥාණයට ගෙවල් හදන්න විඥාණයට ස්ථානයක් හදලා දෙන්න නොදැන කොච්චර පොහොර දානවද? තේරෙයි කවදා හරි අර අහවල් තැන කියලා කියන්න පුළුවන් රූප ධර්මයක් නැත්නම් ගියාම එතන මේ කාලය සහ දේශය කියන මාන්නේ එහාට ගිය ගමන් පුදුමාකාර බයක් ඇති වෙනවා. අන්නේ බය වෙනුවට යම් කෙනෙකුට පුළුවන් නම් මේ අනන්ත වූ ආකාශයක් මෙතන තියෙන්නේ ගැටුමක් නැති තැනක් ගැට වැටෙන්නේ නැති තැනක් කියලා ඒක විමුක්ඛයක් කරගන්න. ඉතින් හුඟ දෙනෙක් මේකෙදී ප්‍රශ්න දෙකක් නගනවා. එකක් මේ විපස්සනා භාවනා කරනකොටත් ওই සමත ධ්‍යාන ලැබෙනවද කියලා එකක් ප්‍රශ්නයක් නගනවා. එහෙම නැත්නම් මේක භාවනාවෙන් ලැබෙන එකක්ද කියලා ප්‍රශ්නයක් නගනවා. මේ දෙකටම රැඩිකල් වාදී උත්තරයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්ප්‍රදාන කුල නොවන උත්තරයක් දෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ මේ සබ්බදම්ම මූලපරියාය සූත්‍රයේදී මජ්ක්‍ධිමනිකාය පළවෙනිම සූත්‍රයේදී විස්තර කරලා දෙනවා ආස්වතවත් පෘතුජණෙක් එහෙම නැත්නම් ආර්යයන් වහන්සේනමත් දැකලා නැති ආර්ය ධර්මය අහලා නැති ආර්ය ධර්මයේ හැසිරෙච්ච නැති සත්පුරුෂය දැකලා නැති සත්පුරුෂ ධර්මයේ නාහව සත්පුරුෂ ධර්මයේ හැසිරෙච්ච නැති අන්ධ පෘ탁ජනෙක් කියන වචනේ පාවිච්චි කරනවා. එයාගේ චරිත පෙන්නනකොටත් මෙවුවා පෙන්නනවා. එයාගේ හිතෙත් මේවා තියෙනවා. එයාට ඒක වෙන් කරලා හඳුනගන්න බෑ. හඳුනගත්තත් හඳුනගන්නේ නිකන් හරියට පෝරකයක් උඩ ඉඳගත්තු වගේ බයකින්. එහෙම නැත්නම් ඒක මේ පාළු ගතියක්, තනු ගතියක්, කාලකන්නිකම මුස්පේන්තුවක් නොදකින් කියන අදහසෙන් තමයි. භාවනා කරන කෙනෙක් මේක ක්‍රමක්‍රමයෙන් අරමුණ ගෙවම් කරලා බාහිරින් ඉබේමතු වෙන අරමුණු දිහාවටත් නම් කිරීමක් කරන්න තෝ බලාන දලිවත් ගිවන් වුණාට පස්සේ එයාට මේ කියන ආයතනය මේ කියන විමුක්ඛය manussකමත් එක්කම හම්බෙච්ච දෙයක් මේක බුද්ධ ආධ්‍යුත්මයන් වහන්සේලා විමුක්ඛයක් විදිහට දේශනා කරලා තියෙනවා මම මෙතෙක් කල් එහෙම දකින්නකොට බය චකිතේ මට ඇති වුණේ නමුත් අද මං ප්‍රතිපදාවත් දිගේ කියලානේ මේක උපයාගත්තේ ඒකට ඉතිහාසයක් තියෙනවානේ ක්‍රමක්‍රමයෙන් මේ ගෙවන් කිරීම සිද්ධ වුණේ කියලා කොයි වෙලාවක හරි මේ අනන්ත වූ හිස්තනක් මේ ලැබිලා තියෙන්නේ කියන එක අගය කරන්න යනවා කියන එක පෞරුෂත්වයේ විශාල පෙරලියක්. ඒක හැමෝටම වෙන්නේ හැම හුඟ දෙනෙක් වෙන්නේ වේගෙන් ආපස්සට ගිහිල්ලා අර නැති වෙච්ච හුස්ම හොයන්න හදනවා. අතපය දිගහැරලා අතපය තියනවාද කියලා බලන්න හදනවා. ඇඟ නොදැනෙනකොට ඒක හොයන්න හදනවා. ඒ කෝගෙන් පේන්නේ අපි මේ රූපෙට කරන ප්‍රේමේ අරූපෙට කරන ද්වේෂේ. ඉතින් ඒක අපි සාමාන්‍යයෙන් රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියලා පෙන්වන මේ රූපත් එහෙම නැත්නම් වර්ණ సంతාන රූපත් එක්ක බැලුවොත් අපි සංසාරේ පුරාවට මේ රූපෙට ප්‍රේම කරපු නිසා අපිට රූප ලැබෙනවා ගැටුම් ලැබෙනවා දුක් ලැබෙනවා පරිලාහ ලැබෙනවා ඒ නිසා භව රෝගය සදනා රූපෙට මත්වි ඇයිද ප්‍රේම කලේ කියලා අපි මේ ලැබිලා තියෙන රූපේ හරිනේ තාම මේක ලස්සන කරලා ඉන්න ලබනාත්මෙට බිම්බිසාර රජුරෝ එකක් වෙන්න පුළුවන් නම් ඉසහාකාමහෝපතිකා වෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් උප්පලවන්නා වෙන්න පුළුවන් නම් කේමා වෙන්න පුළුවන් නම් කියලා මේ රූපෙට නටන නැටිල්ල දිහා බැලුවොත් අද ලෝකේ වැඩියෙන්ම සල්ලි හම්බ කරන බිස්නස් එක තමයි මේ රූපලාවන්‍ය. Pharmaceutical industry. කවදාකවත් තිබුණ නැති මට්ටමක. ඒ මිනිස්සු හොඳටම දන්නවා කොයි එකක් කනවයි කියලා. ඒ කෑම කොච්චරද කියනවනම් ඒගොල්ලෝ දැන්ට තව අවුරුදු 20කින් එන්න ඕනේ මොස්තර ටික දැන්ට හදලා ඉවරයි. ඇඳු මොස්තර මෙව මෙව එන්න ඕනේ. පිරිමි කෙනෙක් ඇඟ මේ වගේ තියෙන්න ඕනේ. ගෑනු කෙනෙක් ඇඟ මේ වගේ තියෙන්න ඕනේ. ඔක්කොම හදලා ඒගොල්ලෝ නව නිෂ්පාදන වගේ එළියට දානවා ලොකු සම්මේලන පවත්වලා නැත්නම් සාද පවත්වලා. ඉතින් අපි කට අරගෙන බලා ඉන්නවා. අනේ මේ එංගලන්තේ පරණ පැටන් කොළඹපුරේ අලුත් පැටන්. කොළඹපුරේ පරණ පැටන් ගමේ තොටේ අලුත් පැටන් කියලා හැමදාම මේ රූපලාවන්‍යනේ අපි මේ විකුණන කන්නේ. විකුණන කනව නෙවෙයි. අපි මිලදී ගන්නවා. බඩුවක් ගන්න ගියාම රූප ප්‍රමාණින්නේ ගන්න හරියක් ගන්න. ඕනම දෙයක් දිහා බලන්න ගියාම ලස්සන පෙනුම. එහෙම නැත්නම් ගොහස ප්‍රමාණය උඟ දෙනෙක් ඇඩ්වර්ටයිස් කරන එක. වැඩියෙන් මේ ඔය කට්ටියනේ අරයත් මේක ගන්නවා කියෝ තායන මට දෙකක් දෙන්න කියනවා ටක් ගාලා කියනවා. ඒක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන්නේ. එතන ලූක ප්‍රමාණය තාමත්ම දුෂ්කර ක්‍රියා කරන එක තමයි හොඳම තාපසයයි කියලා හිතනවා. මේ ප්‍රමාණකරණේ කවුරක්වත් ගැලවිලා නැහැ. කිසිම කෙනෙකුට ධර්ම ප්‍රමාණය තේරෙන්නේ නැහැ. මොකද හේතුව රූප ප්‍රමාණයට මත් වෙලා ඉවරයි. ඒ මත්වීමන තමයි මේ අධ්‍යාපනයේද, දේශපාලනයේද, ආර්ථික විද්‍යාවද, සමාජිකම ඔක්කොම හැදිලා තියෙන්නේ. ඉතින් මේකත් එක කරන ගමන් කොහොමද කෙනෙකුට ඒ රූපයේ ආකාර, ලිංග, නිමිති, ಉದ್ದೇಶ ගෙවෙනකොට හිඳාටිය නොදමන්නේ? ඒ රූපෙමනේ ගත කරලා තියෙන නිසා ඒකෙන් ආකාර ගෙවෙනකොට, ලිංග ගෙවෙනකොට, නිමිත්ත ගෙවෙනකොට, ಉದ್ದೇಶ ගෙවෙනකොට යාට හුස්ම ගන්න බැරි මට්ටමකටපත් වෙනවා. ඇඟ හුල්ලනවා. පැද්දෙන්න පටන් අර ගන්නවා. රත් වෙනවා සීතල වෙනවා කටට කෙලවුණු නැත්නම් කෙල නැතුව යනවා කඳුළු ගලනවා වැක්කිරෙනවා මේක පුදුමාකාර මේ මේ සුලිසුලංගද ගිනි කඳුද භූමිකම්පාද ඒ ධාතුන්ගේ අධික බාහිර චලන ස්වභාවය ඇඟට එන්න පටන් අර ගන්නවා. කොච්චර භාවනා කළද වුණත් කොච්චර සුතේ තිබුණත් කොච්චර චින්තාමය ඥාන තිබුණත් ඒ වගේ ලකුණු ටිකක් මතුවෙනවා මෙතනදී. අර සංසාරේ ඉඳලා මේ රූපෙට තිබිච්ච නෑකම මුලැමැදාග තේරෙන වෙලාවට. එතකොට තමයි කෙනෙකුට ඒ කියන ඒ කියන විදිහට නානත් සංඥානම් අමනස් කර්මයේ ඔක්කොටම කියන්නේ එක නමයි රූපේ. ඕක රූප රූප වුණත්, ශබ්ද රූප වුණත්, ගන්ධ රූප වුණත්, රස රූප වුණත්, පොට්ටබ රූප වුණත් ඔක්කොටම තියෙන එකම ස්වභාවේ ඇති වෙනවා, වෙනස් වෙනවා නැති වෙනවා. කොයි එකෙත් එකයි. ಜಾති වශයෙන් වෙන් කළ බැලුවට මේ රූපණ ගතිය තමයි තියෙන්නේ. ඒ නිසා ඒකේ තිබුණට කොහොල බබා හිටියට කොහොල බබත් එක සෙල්ලම් කරන්න ගියේ නැත්නම් කොහොල බබා අපට ගහන්නේ නැහැ. අපි ගැහුවා තමයි කොහොල බබා ඊට පස්සේ ඉතින් ගලවන්න බෑ. ඒක ගලවන්න අනික් අතින් ගහපුවම ඒකත් අහු වෙනවා. අන්තිමට ළඟ ඉන්න හිවලා ගොදුරු කර ගන්නවා. ඉතින් ඒ නිසා කොහොල්ල බබා දැනගෙන කොහොල්ල බබත් එක්ක සෙල්ලම් නොකරන යන්න ඉස්සලා යා පොඩ්ඩකට ඈත් කර ගන්නවා. ඈත් කරාට පස්සේ ඇති වෙන බය නිසා අපි නැවත මේක අත ගන්න නැතුව යෝජනා ඉදිරි කරන්නේ නැතුව ඒකත් එක්ක ගනුදෙනු කරන්නේ නැතුව ඉන්නනම් මේ සීල ශික්ෂාවෙන් ඒ ටික කරන්න බෑ. දාන කුසලයෙන් ওই ටික කරන්න බෑ. පොත් බලලා ඕක කරන්න බෑ. ගුරුවරගේ ආශිර්වාදය ඔක් කරන්නත් බෑ. පතලා කරන්නත් බෑ. මේක දැනගෙන ගියොත් මේක මේ විමුක්තියක් ලැබිලා තියෙන පොඩි දුරස්වීමක් ලැබිලා තියෙන ඔකමට පවත්වන්න පුළුවන්ද මට නඩත්තු කරන්න පුළුවන්ද කියලා දැනගත්තොත් මේ අනන්ත ආකාශයේ සමාදන් වීමක් වෙනවා කරනවා. යමක්කමක් තියෙන කෙනෙක් යමක්කමක් නැති තැන මේ හිස්තන සමාදන් වීමක් වෙනවා. බුදුජානනාංශය සඳහන් කරනවා ශුඤ්‍යතෝ ලෝකං අවෙක්කස්සෝ මච්චු රාජාන පස්සති කියලා. යම් කිසි කෙනෙකුට මේ ලෝකයේ මෙයාගේ හිස් දෙයක් බවට, ශූන්‍ය දෙයක් බවට, තුච්ඡ දෙයක් බවට, රිත් දෙයක් බවට, අනුන්ට අයිති දෙයක් බවට දකින්න පුළුවන් නම් එහෙම බලන කෙනා මායයට පේන්නේ නැතු වෙනවා කියනවා. මායයට යාට කරදර කරන්න බෑ ඊට පස්සේ. අපි මායයට පේන්න පටන් අරගන්නේ අපි මායගේ වදබන්ධනයට අහු වෙන්නේ මේ රූපේ යමක් කමක් කියලා හිතනවා. මේකෙන් තමයි මගේ ආත්මය නැත්නම් මගේ පොහසත්කම බල පුළුවන් කාර්කම ලාභ සත්කාර මාන සිලෝක ඔක්කොම හැදෙන්නේ කියලා අර රූපේට යම අගයක් දෙනකොටම දෙන ප්‍රමාණයට මේක ඇතුලේ පේන තරමේ සක්කාය දිට්ඨියක් හැදෙනවා. බමායනයක් හැදෙනවා. ඒකට තමයි මායя කරදර කරන්නේ. නමුත් රූපයක් මායින් මායින් කරගෙන රූපයක් හේතු කරගෙන Taman එකෙන් ආඩම්බර වෙන්නේ නැති එහෙම නැත්නම් ඒක තුච්ච දෙයක් බව ඒක රිත්ත දෙයක් බව ඒක ශූන්‍ය දෙයක් බව චිත්තක්ෂණයට හරි දැකලා බය නොවී ඉන්නවනම් කවුරු හරි ඒක විමුක්තියක් කියලා තේරුම් ගන්නවනම් ඒක මේ ලෝකෙ වෙන්න බැරි තරම් දෙයක් කියලා තමයි බුදුහාමරෝ පහළ වෙන්න ඉස්සෙල්ලා හිතලා තියෙන්නේ. සමහර කට්ටිය හැබැයි දැනගෙන ඉඳලා තියෙනවා. ආකාසානං ඡායතනේ මුතුජානංශේ ආලාර කාලාම උද්දකරාම පුත්‍ර ගාව ගුණ කරලා තියෙනවා. නමුත් අපි මේ තියෙන රූපෙට තියෙන ආශාව බැඳීමේ වග තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන්සේ පොඩ්ඩකට ඒක චිත්තක්ෂණයක අයින් කරපු ගමන් අපි කොච්චර ආශාවෙන් පැනලා ඒක නැවත බදා ගන්නවද කියන එක. ඉතින් ඒ නිසා පුහුණුව කියලා කියන්නේ එතනදී කරන්න තියෙන පුහුණුව කියන්නේ රූප නිකන් කිපිලා තමයි ළඟට එනවා. එනවා වගේ පේනවා. නමුත් ඒ කොහොල බබාගේ සෙල්ලමක් තියෙනවා. අත දැම්මොත් අහුවෙනවා. අත දැම්මේ නැත්තම් වෙන්නේ නැහැ. අන්න ඒක දැනගෙන ඒ ඇති වෙන හිස්තන විමුක්තියක් වශයෙන් තේරුම් ගන්න උත්සාහ කළොත් ඒ යෝගාවචරයට හම්බෙන මේ විවේකය ඒ හම්බෙන කයේ සහ විහිතේ ඉතිර පැතර යන ගතිය විවේකය මොන්නම ආමිෂයකින්වත් ලබන්න බෑ කියනවා අපිට ලස්සනම රූප දැකලවත් හොඳම ශබ්ද අහලවත් හොඳම ගන්ධ රස පහසුකම් ලබන්න බෑ කියනවා ඒකට කිට්ටු යන නිදර්ශනයක් ඒ බුරුමේ පඬිස්සාංශ මතක් කරනවා යම් කිසි කෝටිපතියෙක් තමන්ගේ කෝටිපති මාලිගාවේ සියලුම ලෝකේ තියෙන ලස්සන රූප සහ රූප වාහිනී කෙනත් යයින ඕන ඕන තැන්වල ඕන ඕන જાතියට. එසේ ඔක්කොම ලෝකේ තියෙන ශබ්ද අහන්න පුළුවන් උපකරණත් තියෙන ඕනේ ශබ්දයක් අහන්න පුළුවන්. ඊට පස්සේ ලෝකේ තියෙන සියලුම සුවඳ විලවුන්නේ මාලිගාවේ තියෙනවා. ඒ වගේම රස ඕනේ ඕනේ රස උයන්න පුළුවන් කෝකියවරු ඉන්නවා. ඊම පහස ගත්තාම ඇඳ පුටු කොට්ට මෙට්ට අන්තිම සුඛෝපභෝගී. නමුත් මේ මනුස්සයාට මේ වැඩ වැඩිකම නිසා කවදාකවත් විවේකයක් ගන්න වෙලාවක් වෙන්නේ නැහැ. ඒ තරම් වැඩ ඒ නිසා යාට මේ ගෙදර තියෙන රූප බල බල ඉන්න වෙලාවක්වත් නැහැ. ගේ හැදුවට රූප ගෙනාට බල බල ඉන්න වෙලාවක් නැහැ. ඒ වගේම සද්ද අහන්න වෙලාවකුත් නැහැ. ගන්ධ රස පහද මොකද බිස්නස් නිසා. දවසක් මේ ඔක්කොම අල්ලපන ලස්සේ මේ මනසට ඇඳ උඩ හොඳ නිින්දක් යනවා. ඒ හොඳ නිින්දක් යන වෙලාවේ කෝකියාට මෙයාගේ ප්‍රධාන ආරක්‍යමියට හොඳ කේක් එකක් හරිනවා සුවඳ පිට එයාට ගිහිල්ලා අර ලොක්කව නැගිටවලා කියනවා චෝක් කේක් එකක් හම්බුණා හැර අදමාව සර් පොඩක් කන්න කැමතිද කිව්වොත් අර මිනිස්සයා නැගිට්ටපු එක ජලකිල්ලක් විදිහට සලකයිද නැත්නම් කෝකියා දඬුවම් කරලා අස්කලා දායිද කියලා අහනවා. මොකද කලාතුරකින් තමයි මිනිහට නිඳ යන්නේ. ඉනින්ද යන වෙලාවේදී අර මිනිහා මේක එක්කක් ඔසගෙන විලිවරලා යාගේ ශිල්ප දක්වන්න හදනවා කියනකොට පඩි වැඩි කරලා තියාන දෙලන්ත පඩි වැඩි කරලා අස්කලා දායිද කියලා. ඒකට කෝකිය අහන්න බලවලු ඒකට සර් මම නරක කිව්වද? දැන් සර් හිතපොතන රූප තිබුණෙත් නැහැ, ශබ්ද තිබුණෙත් නැහැ, ගන්ධ තිබුණෙත් නැහැ, රස තිබුණෙත් නැහැ, පහස තිබුණෙත් නැහැ. මම මේ ටිකට රූපයක් දීපෙකනේ කරේ. මම වැරදි වැඩක් කරේ නැහැ. ඒකට මේ මිනිස්යාට කෝටිපතියට කියන්න වෙනවලු මේ මේ ඇස් අරගෙන ඉන්න කිසිම වෙලාවක මට රූපෙන් සද්දෙන් ගන්ධෙන් රසයෙන් වෙන්වීමක් ලැබෙන්නේ නැහැ. මේක සදාකාලික මට වද දෙනවා. මේ එකම චිත්තක්ෂණය මට හම්බෙච්ච එක මේකත් කෑවා. ඉතින් කවදා හරි පුළුවන් ද කියලා අහනවා ඒ කෝටිපතියට මේ කෝකියාට ගවන්නලා දෙන්න මොනවාක්වත් නැති තැන තමයි උස්සස්ම සැපත තියෙන්නේ. ඉතේ විවේකයේ තියෙන්නේ කියලා. වාදෙන් අයිතිකාරය අපරාධය කෝකිය දිනනවා. නමුත් අපිට කවදා හරි මොන හරි දෙයකින් මේ ඇහැ කන දිව නාසය පීරෙන වෙලාව, පීරි ගන්න වෙලාව, කැවෙන වෙලාව බුදුරජාණන්සේ පෙන්වන්නේ චප්පානක සූත්‍රයේ ඇඟ පුරාම කුෂ්ඨ රෝග වන රෝග තියෙන මිනිස්සෙක් කටුකොලක් අස්සේ රිංගනා වගේ යන යන පියවර පාස තුවාල වෙනවා. එයාට මේ වනේ දකින්නකොටම දුකයි. වනේ දකින්නකොටම වෙහෙසයි. ආනී වගේ තමයි මේ ඇහැ කන දිවනාශය නිතරම අපට මේ පීරි ගන්න දෙයට තමයි අපි මේ සුඛෝපභෝගීත්වය කියලා සලකන්නේ. අපි එහෙම නැත්තම් මේ පාරිභෝගිකත්වය කියලා සලකන්නේ. ඔක තන්නේ කර සුද්ධගෙනක් දාපු කුණු හරපයක් ඔලුවට. අපේ සිංහල ඉස්සර පරණ මිනිස්සුන්ට ওই කුණු හරපෙ තිබුණේ නැහැ. ඒ මිනිස්සු ගත කරපු ජීවිතේ පේන තැන කොච්චරක්නම් ප්‍රයෝජනෙයි සලකලා වැඩ ගත්ත මිසක් අල්ලපු ගෙදෙට්ට පේන්ට වැඩ කරන ජීවිතයක් අපි ළඟ තිබුණේ නැහැ. ඒ වගේම ඇති කියන දන්නවනේ සිංහලයා. දැන් ඉන්න මේ මකර జాතිය මොනම දෙයකටවත් ඇති කියන දන්නේ තව තවම අධි කියන. ඉතින් මෙහෙව් අද දෙන මේ උදේට කතපාර 300යි දවල්ට කතපාර 300යි රැයට කතපාර 300යි හම්බ වෙන මේ කරදරෙතියේදී එක චිත්තක්ෂණයකට හෝ මේ වගේ සමුගැනීමක් විමුක්ඛයක් වෙන්වීමක් ලැබලා දුන්නට බුදුරජාණන් වහන්සේ භාවනා විදිහක බාර ගන්නේ කාගේ කරන්න ඒක සමාදම් වෙන්න බැරිකමට කියනවා ඔලමුලකම කිය. පකතිරුකම කිය. මෝඩකම කිය. මරිකම කිය. අන්ධකාරය කිය. තණ්හාව මානෙ දිට්ඨිය කියලා කියන. ඉතින් ඒ නිසා මේ වගේ දෙයකින් ඒ චිත්තක්ෂණය කෙලස ගන්න නැතුව අනේ මට මේ බුදුන්ට පිං සිද්ධ වෙන්න මේ අරමුණක භාවනා කරද්දි මට මේ සියල්ලගෙම වෙච්චි හිස්තනක් ගැටුමක් නැති තැනක් ඝර්ෂණයක් නැති තැනකට යන්න පුළුවන් වුණා කියලා ඒ තමන්ගේ හිතේම තියෙන මේ මානසික தત્ත්වයේ ඉදිරිපත් වෙච්ච වෙලාවදී ඒක ඒක වශයෙන් අඳුන ගන්නවයි කියන එක පහේ වැදුනට මැණිකක් කන අහුල්ලා ගනීද කියලා කියනවනේ. ඒ වගේ මැණික වැදුනට පහේ මේක මැණිකක් කියලා අඳුරන්නේ නැත්තම් එහෙව් ලෝකයක් අපිට වෙලා තියෙන්නේ. අපි මේ කවුදෝ පෙන්නපු දෙයක් මේ රූප ශබ්ද ගන්ධ රස වලින් පීරිකගා ජීවත් වෙන ලෝකේ එකෙන් අයින් කරලා දුන්නත් මේක විමුක්තියක් වශයෙන් තේරෙන්නේ නැති නිසා මේක මේ සාක්ෂාත් කළ යුතු ධර්ම අටෙන් එකක් විදිහට සාරිපුත්‍ර ස්වාමීන් අපිට මතක් කරලා දෙනවා. එනිසා භාවනා කරනකොට එවැනි සූදානම් මනසක් නැතුව අපි ගියොත් අපිට භාවනාව කියන්නේ පිස්සු හැදෙන තැනක් වෙනවා. ඔළුව අවුල් කරන තැනක් වෙනවා. මොකද අර ගඟේ ගහගෙන යන මිනිහා වගේ එල්ලෙන තරක් නැතනකට වගේපත් කරනවා. ඒ මොකද අපේ වැඩේම උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ විඥාණයට ලැබුම් පොළවල් හදලා දෙන එක තමයි. දැන් මේ රූපයෙන් මේ විදිහට අයින් කරනකොට විඥානේ පුදුම බය විල්ලක් බය වෙනවා. මොකද එයාට කකුල ගහගෙන හිටපු මේ පාදම නැති වෙනවා. නමුත් මේ වෙනකොට තාම තියෙනවා වේදනා සංඥා සංස්කාර කියන නාම ධර්ම කොටස් තියෙනවා. ඒසා විඥානය තාම පරාජය පිළිගන්නේ අපි රූපේ ගෙවම් කරාට රූපය තථාපේක්ෂිත තියෙන අරූප ධර්ම තාමත් ක්‍රියාත්මක වෙන නිසා පේන්නේ නැත්නම් ඒ වෙලාවට රූප රූප සංඥා හදාගෙන හිත බලනවා. පිටින් දෙන්නේ නැත්නම් රූප බලපු මූල කර්මස්ථානයක් නැත්නම් මේ හදාගෙන රූප අහනවා, සද්ද අහනවා, ගඳ බලනවා, රස බලනවා, පහස ලබනවා. ඉතින් ඒවට අපි සාමාන්‍යයෙන් ජීවිතේ කතා කරලා කියනවනම් අපේ හීන දකින්නයි කියලා කියන්නේ. ඊනිදී අපිට හොරෙක් කැවිලා ගේ කඩනවා. ඒතර බයක් ඇති වෙනවා. ගේ කඩන එක නම් හොරා නම් හීනේ තමයි. නහු බය ඇත්තනේ. නැගිටින්නේ බය වෙලානේ. හොරා හීනේ තමයි. ඔතේ ඒකට පේනවා තමන්ම වාගත්ත දෙයකටම තමන් බය වෙන්න හැටි. ඒ නිසා මේ හිතේ තියෙන දේවල් මේ උපක්‍රමයේ මාර්ගයෙන් ප්‍රතිපදාව මාර්ගයෙන් කෙලෙස් අඩු කිරීමේ මාර්ගයෙන් අයින් කරාට මේ ආයතන පුදුම විදියට පිටින් ඇතුළට එන්නේ නැත්නම් ඇතුළෙන් පිටතට දාන්න පටන් ගන්නවා. ඒක කොච්චර ඒක කොච්චර අපි කරදර කරනවද කියනවනම් ඇත්ත දේලට වැඩිය සජීවීව පෙන්නනවා. මෙහි ඇතුළේ තියෙනවා එළියට දාන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා සමහරෙකුට මේ භාවනා කරනකොට පැහැදිලිවම එකම ආකාරයක රූප වර්ගයක් පේන්න පටන් ගන්නවා. නැත්නම් එකම ಜಾති ශබ්ද වර්ගයක් ඇහෙන්න පටන් ගන්නවා. ගන්ධ රස පහස එන්න පටන් අර ගන්නවා. ඒ කියන්නේ Tamanගේ මල්ලේ ගමන් මල්ලේ හිර කරගෙන තියෙන දේවල්. ඒක අරගෙන තමයි අපි මේ සංසාරයෙන් සංසාරට යන්නේ. රෑ බුදිය ගත්ත මිනිහ උදේ පාන්දර වෙනකොට අර මල්ල තියනවාද කියලා තමයි බලන්නේ. අර Tamanගේ පොදියේ දැක්කොත් හිතට සන්තෝෂයක් තියෙනවා නැත්නම් නිකන් කරකොලතරියා වගේ ස්කවුට් කැම්ප් එකද ඉන්නේ, ගෙදරද ඉන්නේ, භාවනාවද මොකද කරන්න කියලා ඔරියන්ටේෂන් එක ඇතුළත ඇඩ්‍රස් නැතුව යනවා. ඇඩ්‍රස් නැති වෙන එක තමයි ඉතින් භයානකම දේ. ඒතර වක්කාර වෙනවා, වමනේ යන්න පටන් අර ගන්නවා, බය වෙනවා, ගොඩාක් වැඩ තියෙනවා. ඒ නිසා භාවනා කරන එක පිස්සු හදා ගන්න තියෙන කෙටිම ක්‍රමය කියලා කියනවා. ඒස හැමෝටම මේක හරියන්නේ නැහැ. මේක දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ තමයි. ඒසා මේවා පෙන්නලා දීලා තිනවා මේ යන පාරේ මේ මේ තැන්වලදී මේ මේ දේවල් හම්බ වෙනකොට ඒකේ ඒ ඒ වශයෙන් අඳුනගත්තේ නැත්තම් කාගේ හරි පීටෙන් හෝ වැරදි කරලා හෝ අඳුනගත්තේ නැත්නම් අපි හැමදාම එතන බීචිකාවක් හදාගෙන පිටිපස්සෙන් පිටිපස්සට යන නිසා විඥානයේ මේ ආකාසානං ඡායතනට යන රූපයෙන් සමුගැනීමක් දක්ෂ විදියට කෙරුවත් මේ විඥාණය කරන්නේ අර නැති රූප හදලා පෙන්නලා හෝ එහෙම නැත්නම් මේ ඒ නාඩගමට ඒ නළුවා නැත්නම් වෙන නළුවෙක් දාලා හරි නාඩගම කරනවා. එතනම් පත්‍රයක් කරන මනුස්සයට ඇති වෙන තොරතුරු නැත්නම් ඌ ලයිබ්‍රරි ෂොට් හරි දාගෙන නැත්නම් මොනවාරි කරදරයක් කරලා හෝ පත්‍රයේ හෙඩ්ලයින් එකක් හොයාගන්න. අද ඔය ප්‍රවෘත්ති ආයතන වලින් කරන්නේම කල්ැතුව කියනවා බලන්න හෙට මේ වගේ දෙයක් වෙනවා ලෝකේ රත් වීමක් සිද්ධ වෙනවා එහෙම නැත්නම් ඕසෝන් රය නැති වෙලා යනවා අනම්මනම් කියලා කියාගෙන ඉතින් අපි මේ පාංකයකත් හොයාගන්න බැරි මිනිහට ඕසෝන් කතා කරන්න වෙලාවක් නැහැනේ ඉතින් ඌත් බලන්න මේ ඕසෝන් කියලා જાතියක් තියනලු නැතිලු නැත්නම් පිළිකා හැදෙනවලු බලබලා ඉනකොට දැහැම දෙයක් උනේ නැත්නම් ඌ ඒක හදනවා ඒ ප්‍රවෘත්ති මාධ්‍යයෙන් හදනවා හදලා පෙන්නව මෙන්න වෙලා තියෙනවා කියලා. මොකද ඒගොල්ලන්ගේ සැලැස්මක් මේ යන්නේ. පෘථිවි රත් වෙනවයි කියලා කියනවා. নানা ආකාර දේවල් කරනවා. ඒ නිසා මේ මනසේ වග බලා ගන්න ඕන නම් ප්‍රවෘත්ති මාධ්‍යයේ වග බලා ගන්න. ප්‍රවෘත්ති මාධ්‍ය ඛණ්ඩ රිවේ මං කියන්නේ. ඒ දෙන ලනුව ගැට ගන්න හැටි බලන්න. එච්චර සල්ලිසු මෙහෙයක් තියෙන වෙන මොනම දෙයක් අත්තත් නැහැ ලෝකේ. ඉතින් ඒගොල්ලෝ අපිව නලවන්නේ, නටවන්නේ ඔය වෙළඳ ප්‍රචාරය වෙළඳ ප්‍රචාර මාර්ගෙන් තමයි යද ඕනෙම ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් කරලා පෙන්නනවා. ඕනෙම ආණ්ඩුවක් පෙරලනවා. ඕන දෙයක් කරනවා. ඊට වැඩි යහපන් විඥානයි. අපිට හැප්පෙන්න ගැටෙන්න පටික සංඥාව හෝ පටික සම්පස්සේ නැත්තම් හැපෙන්න දෙයක් නැත්තම් හිත හදලා පෙන්නනවා. ඉතින් එතෙන්ට ගියාට පස්සේ ඒ යෝගාවචරයට දැන් අඳුර ගන්න අමාරු මේ පිටින් අරමුණක් ඇවිල්ලා ඇහි වැදිලා පේන රූපයක්ද මේක නැත්නම් හිතෙන් හදලා ඇහැ හරහා පිටතට යවන රූපයක්ද කියන එක මේ දෙක පවා තේරුම් ගන්න බැරුව යනවා. concept එකක්ද reality එකක්ද කියලා. මේක ඇත්ත තියෙන දෙයක් පේන එකක්ද නැත්නම් මම හදා බලාගෙන හදාගෙන මනසින් බලන දෙයක්ද කියලා මොන විදිහෙන්වත් අල්ලන්න බෑ. ඒ වෙලාවට තමයි යෝගාවචර කියන්නේ තමන් පටන් ගත්ත අරමුණ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අරමුණක් නේ. තමන් හුස්මනේ ගත්තේ හුස්ම යනවා නම් නාසිකාග්‍රේ වැටහෙනවනේ. පයින් ඇවිදිනකොට පොළවේ පය වදිනවා වැටහෙනවනේ. නැත්නම් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා අතෙන්ට යනකොට තේරෙනවා নানা ප්‍රකාර දේවල් ඔළුවේ පේන්න පටන් ගන්නවා. කෝක සත්‍යයේද කෝක මනෝවිකාරයක්ද කියන එක තේරෙන්න බැරි වෙනකොට ඔය බටහිර ලෝකෙට හිතා ගන්න බැරි වෙච්ච මේ හීන කියලා කියන දේවල්, මනෝ විකාර කියන දේවල් අත්දකින්න පුළුවන් වෙනවා රෑ හීන නෙවෙයි දවල් හීන. භවනා කරන පේන දේවල්. ඒව අතර කිසිම සම්බන්ධයක් නැති වුණාට අපි වයින් කතන්දර හදන හැටි. එක දෙක ජවනිකාවක් පෙන්න පුගාම මේ මැරිච්ච අත්තම්ම තමයි මේ ආවේ. උන්දට මේ වතුර තිබහ වෙලයි මේ ඇවිල්ලා තියෙන කියලා নানা ආකාර කතන්දර අහන නැත්නම් හීන පලාපල කියන මිනිස්සු જાතියක් කරනවා ඒකම විකුණන කනවා. හොඳට භවනා කරනකොට තේරෙනවා මේ මනස හදලා දෙන දේවල් සාමාන්‍ය දේවල් වලට වැඩිය සජීවී. ඒ නිසා භවනා කරනකොට භවනා කමඨහන් වාර්තා කියනකොට බලන්න ඒ භවනා කරනකොට ඔය දැනෙනවා, පෙනෙනවා කියන දේවල් කොච්චර ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්ද වවුරගා බලන්න පුළුවන් සත්‍ය දේවල්ද නැත්නම් මනස වමාරණ දේවල්ද කියලා බැලුවොත් අපේ මනස තරම් මේ දේවල් මවන්න පුළුවන් දෙයක් ලෝකේ ඇත්තෙම නැහැ. එක දවසක කියනවා ඒ සෙන් කතාවක මේ භාවනා කරනකොට එපා වෙලා දැන් ටික හතර පහ භාවනා කරනකොට එපා වෙනවනේ කම්මැලි වෙලා ඉතින් ඒ වෙලාවේ ඉඳගෙන ඉන්න වෙලාව ඌ කැළේ පැනලා කැළේවල කන්දක් උඩට ගිහලා බලනකොට ෂෝක් එකට ඉර බැහැගෙන යනවලු වර්ණ රටාවල්ද කුරුල්ලෝ කෑ ගහනවද ඌට බුද්ධම සතුටක් ඇති වුණාලු භාවනාවටත් වැඩිය. ඌගේ තියෙන තකතිරුකම නිසා ඇවිල්ලා මාස්ටර්ට කියලා තියෙනවා. සර් දන්නේ මම භාවනා කරන්නේ නැතුව කියන්නේ නැතුව කඳුරු ගිල ඉර බහිනවා දැක්කා පුදුමාකාර ලස්සනයි ඒක ඒ තරම් ලස්සන දෙයක් මම දැක නැහැ මොකද මේකේ තියෙන කම්මැලිකමට සාපේක්ෂව ලස්සනයි ඊට පස්සේ මාස්ටර් කන රත් වෙන්න අරුට එකක් ගහලා කිව්වලු ඔය දකින්න හිත ඊට වැඩි ලස්සනයි කිව්වා හිතෙන් තමයි ඔක්කොම වන්නේ ඔය පේන දැකපු ඉර බැසයන දර්ශනයට වැඩිය හිත ලස්සනයි බොයි හිතලා මම හිත මවපු රූපයක් බල්ලායෝ මට කියන්න හදාන්නේ. ඔබ මාව රවට්ටන්න ඉන්න එපයි කියලා කන රත් වෙන්න ගහලා තියෙනවා. ඒක මේ පිටකේ තියෙනවා බුදුජාන විශ්වසේ ඉන්න කාලයකින් හදපු කතාවක් වෙන්න ඇති. බුදුන් ශානව සංඝයාන්ත දැකලා මහන්නේ මේ චරණ චිත්‍රය කියන එක දැකලා තියෙනවාද කියලා. එතකොට කියනවා එහෙමයි කියලා. ඒ නිසා අපි දන්නේ ඇත්තට චරණ චිත්‍රය මොකක්ද කියලා. ඒකට බුදුදහස කියනවා චිත්තං බිකවේ චිත්තතරං මේ හිත චරර චිත්‍රයත් වරා විචිත්‍ර දෙයක් කියලා. මේ හිතෙන් තමයි මේ සේරම වගන්නේ. ඉතින් හීනෙදීම වෙනවා, භාවනා කරනකොටම වෙනවා කියන එක නම් අපට අපි සාමාන්‍ය බුද්ධියට අහු වෙනවා. ඒත් ඔය හීනදී මැවෙනකන් නම් අපි කාලා තිනවා ටොං ගණන් ඒක අපි දන්නවනේ. නමුත් භාවනා කරට මැවෙනකොට මේ මනසින් මවාගත් එකක් කියලා තේරුම් ගන්න බැරිකම නිසා යෝගාවචරය කොච්චරක් ඒ රූපයක් දැකවම් ආලෝකයක් දැකවම් කහපාට වෙච්ච ගමන් උඩ ගිය ගමන් පහළ ගිය ගමන් ඒකට කොච්චර බැඳෙනවද කියනවා අරමුණවත් ඉඳගෙන ඉන්න ඉරියව්වත් අමතක කරලා ඒක දිගේ යන තරම්. ඒ කියන්නේ අර රූපේ නැති වෙනකොට මනස බලාගෙන හදනවා එක එක දේවල් බලන්න හදනවා. හදාගෙන බලනවා. ඒ බලන දේවල් කොච්චර විචිත්‍රද කියනවනම් භාවනාවත් අමතක කරලා ඇයි ස්වාමීන් වහන්සේ මට කහ පාට පෙවුනේ කියලා අහනවා කමටහන් සුද්ධ කරනවා. ඇයි මට සතු පාට පෙවුනේ? ඇයි මට නිල් පාට පෙවුනේ? මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? මොකද්ද මේ හීන පලාපලේ කියලා? ඒක දිගේ යනකොට තේරෙනවා මේ මිනිහා මේ කඹේ ඇවිදින මිනිහා දැන් මේ කඹෙන් පල්ලේ වැටිලා වැටෙනකොට තියෙන ජොලිය ගැන මේ කතා කරන්නේ. එතන පොඩ්ඩකින් පස්ස බිම එන්න බව මතක නැහැ. ආපහු මේ කඹේ යන එකයි බැලන්ස් එකයි ගන්න ඕන කියන එක මතකනේ අපි ඒ තරම් මෙතෙන්දී ඇති වෙන මේ தত্ত্বය මේ බුදුජන් වහන්සේ සාමාන්‍යයෙන් ඔය රූපේ සහ වේදනාව සම්බන්ධ කරගෙන උපක්ලේශ 10ක් කතා කරලා තියෙනවා. ඕපා ඕබාස ඥාන පීච පස්සද්ධිය ආදි වශයෙන් ඒ වෙලාවේදී මහා ඕබාසයක් පේන්න පටන් අර ගන්නවා නිකන් මේ ප්‍රභාස්වර ගතියක් පේන්න පටන් අර ගන්නවා. ඒක දැකපු ගමන් යෝගාවචර භාවනා පැත්තක තියලා මේ ප්‍රභාසරේ හෙටගන්නේ කොහොමද? ඒක මොන හැඩේද? මොන වර්ණද කියලා ඒක දිගේ කොච්චර ඇදිලා යනවද කියනවනම් මේ භාවනා කරපු බව සතිපත් වෙන්න ඕන බවක් අරමුණේ ඉන්න බව මොකක්වත් නැතුව අනිත් දවසේ ඒක ඉල්ලගන්නේ හදාගන්නේ කොහොමද කියලා කමටහන් සුද්ධ කරනවට අහනවා. ප්‍රීතිය, පසද්දිය, අදිමොක්කය මේ নানা ආකාර දේවල් භාවනා දේවි අමාරුවෙන් අත හොයාගන්න බැරි දේවල් මනස හදලා පෙන්නන. පෙන්නපු ගමන් හිත ඔක්කොම පැත්තක තියලා ඒක දිගේ දුවන්න පටන් ගන්නවා. ඉතින් මීට වැඩිය සවිස්තරව මේ වගේ රූපේ ගෙවෙනකොට ඒ වෙනුවට මනස අදාගෙන බලන මේ කාර ධර්ම වේදනාව ගෙවෙනකොට මනස নানা ආකාර වේදනාවල් හදාගෙන බලන හැටි සංඥාව ගෙවෙනකොට විවිධ නානා ප්‍රකාර සංඥා හදා ගන්න හැටි පිළිබඳව ඒ සූරංගම සූත්‍රයේ මහායාන සූත්‍රයේ අපේ 10 පෙළ තියෙන 50ක් පෙළලා තියෙනවා. මේ භාවනා කරනකොට තමන්ට එල්ලෙන්න වැලක් නැති වෙනකොට මනස හදලා දෙන හැටි එක එක දේවල්. ඒක දන්නේ නැතුව යෝගාවචරය ඒක ඇත්තයි කියලා, ඒක නිට්ටයයි කියලා, ඒක සුඛයි කියලා, ඒක සුභයි කියලා. ඒ දිගේ කතන්දර ගොතන හැටි. එනතම් වල්පල් හැලි කතා කරන හැටි. එහෙම නැත්නම් ප්‍රපංච කරනවා කියලා මේකට කියන්නේ මනස දොඩමළු වෙන හැටි. දිහා බැලුවොත් භාවනා කරන්නේ නැති කෙනෙක්ගේ මනසක් ගැන හිතන්න. සීමාවක් ඇද්ද කියලා. ඩොංගාන දන්නවද කියලා. පොත් බැීමක්වත් නැහැ. භාවනා කරන එකට විතරයි බය හිතෙන තරමට මේ මම ඉන්නේ කොච්චර මේ කෙලෙස් වලට උදව් කරමින්ද කියන එක තේරෙනකොට එයාට සලකන්න තියෙන්නේ මම මේ භාවනා කරන්නේ සත්‍යචි කරදරයක් නෙවෙයි. භාවනා නොකර ඉන්න වෙලාවේ මේ වගේ ප්‍රමාණයක් කියන්න පුළුවන්. සීමාවක් කියන්න පුළුවන්. කොච්චරක් හීනවලද අපි ජීවත් වෙන්නේ? කොච්චරක් අතීතද ජීවත් වෙන්නේ? කොච්චරක් අනාගත සැලසුම් වලද ජීවත් වෙන්නේ? කොච්චරක් අනුන්ගේ සුභ සිද්ධියට හිතනවද? කොච්චරක් මෙතන ඉඳගෙන අතන හදන්න කල්පනා කරනවද? ඒ හැම එකකින්ම කරන්නේ මේ වර්තමානයේ හිත පවත්තන සතිය කඩලා ඔය নানা ආකාර දේවල් කතා කර කර ඉන්නවා. බුදුජානසයේ සඳහන් කරලා කියනවා ඒ විදියට ප්‍රපංච කරන කෙනා දවස් 30ම ප්‍රපංච කරන කෙනා පපංචාබිරතෝ මගෝ ඒ ප්‍රපංච අබිරමණය කරන කෙනා මුර්ගෙක් වගේ කිය. මනුස්සකමක් නැහැ තිරසං ඔලුවක් තියෙන. කිසිම දවසක වර්තමානයේ නැහැ. වර්තමානයේ ඉන්න එක අගේ කරන්න දන්නෙත් නැහැ. වර්තමානයේ ඉඳලා ඉඳලා ඉඳලා රූපය ගෙවම් කරන මට්ටමට භාවනාව ඉදිරියට ගියත් යාට පේන්නේ මහා පාළුවක් විදිහට අර තමන්ගේ හීන ලෝකේ නෑනේ අපිට ඕන කරලා තියෙන්නේ ඉදාරින්න මට දකින්න මගේ හීනේ ඕක තමයි මානවයිතිවාසිකම අපිට තියෙන්නේ ඔබ ඔබ බලාගෙන මගේ හීනෙට අත දාන්න එපා ඒකනේ අපි ඉල්ලන්නේ කට්ටියගේ මට මගේ හීනේ දක ගන්න උත්සාහ කරනවා බුදුරජාණන්සේ පහළ නොවුනන ෂෝක් එනදී අපිට ඕන තරම් අපේ හීනේ සරුංගල් ඇර ඇර ඉන්න තිබ්බා නමුත් අවදි කට්ටිය ඉන්නවා මේ ලෝකේ මේ මේක පිළිබඳව දන්න පිරිස් ඉන්නවා. ඒ පිරිස් ඉස්සර ඔය මනෝ විකාර දිගාරින්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඒ කෙනාට උද්ධහදී උත්මෙන් වංශල ළඟට ගියාම හරියට අර චින්චමානිකාගේ දරුගබක් ලීවලින් බැඳගෙන දරුගබක් හදාන කියලා ඒක කඩා වැටුණානේ. අනිත් වගේ තමයි තමන් ඇඳුම් ඇඳගෙන තින්නේ කියලා තරමට හිතනවා. අපේ හිතේ තරම ජඩ, ඒ තරම ෂට, ඊගත මායාවී, ඒ තරම් චපල හිතක් තියෙනවා. ඉතින් ඒක අරසා කරන්න ගියොත් වැවෙනවා. ඒක හෙලි කරන්නමයි තියෙන්නේ. මේ වෙලාවේදී මේ එක එක දේවල් හදලා බල බල මේ ඇතිවෙච්ච මේ ආකාශතරම අන්ත භාවයේ තියෙද්දී මේ විඥානයේ নানা ආකාර දේවල් මවාගෙන විඥානපච්චා නාම රූපං කියන විදිහට දැන් රූපේ නැති වෙනකොට නාම ධර්ම හරිමවනවා. ආන්නේ කටයුතු දිහා බලනකොට ඒ සමහර බෞද්ධ නිකායවල තියෙනවා විඤ්ඤාති මාත්‍රතා සිද්ධිය කියලා. එහෙම නැත්නම් ඒකට කියනවා මේ යෝගාචාර කියලාත් කියනවා. මහායානික නිකායක් තියෙනවා. මේ මුළු ලෝකෙම අපි මනසින් හදාගත්ත විකාරයක්. මට මේ හිත ගිය දන ආදර රජ මාලිගාව සෑදේ. ඒකේකට රස තව එකකට වාස වෙනවා. මේ විදිහට හදාගත්ත ලෝකෙක ඉඳගෙන අපි අපේ ආගයන් ආඩම්බරයෙන් අනුම්මනින්න හදනවා. මොන තරම් විකාරයක්ද කියලා. ඒ නිසා කියනවා අපි එක යුනිවර්ස් එකක් ඇතුලේ අපි ඉන්නව නෙවෙයි අපි ඉන්නේ মালටිවර්ස්. අපි හදාගත්ත සබම්බබුලා විතර තමයි මම ඉන්නේ. මට මගේම ලෝකයක් තියෙනවා. මගේ මගේම ආඩම්බරයක්, මගේම පෞරුෂත්වය, මගේ රුචි අරුචිකම් මම ඒක රැක ගන්න තමයි මේ දිවා රාත්‍රියේ මාන්සි වෙන්නේ. ඒක අරගෙන තමයි මේ ආත්ම මැරලා ඊගා ආත්මයට යන්නේ. මේක හීනයක් බව, මේක විකාරයක් බව, මේක මිරිගුවක් බව, මේක ලීලාවක් බව තේරුම් අරගන්න තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ නිසා රූපය ආකාශ මට්ටමටම ගෙවම් කරාට පස්සේ මේ විඥානයේ සෙල්ලම් ටිකක් එන්න පටන් ගන්නවා. එයා මේ ඇති සහ නැති දෙක අතර ගේමක් පටන් අරගන්නවා. සමහරු ඇති දෙයට කැමති, අරමුණ පේනකම් කැමති, නැති දෙයට බය වෙනවා ඒකපොත. සමහර කෙනා අරමුණ සම්පූර්ණ ගෙවිලා නැති දේ හොඳයි. ඒතකොට සද්දයක් ඇහෙන එක කරදරයක්, වේදනාවක් ඇහෙන එක කරදරයක්, හිතවිල්ලක් කෙනෙක් කරදරයක්, නැති වෙච්ච ආනපානිනේ කරදරයක් මේ ඇති නැති දෙක අතර දෙකට බෙදලා ආණ්ඩු කරනවා කියලා ගතියක් තියෙන මේ සුද්ධ කරපුව ආහාර වැඩි මේ රටට කිරුවේ අපේ රටට කරා. ස්ප්ලිට් ඇන්ඩ් රූල් කියන එක තමයි කරන්නේ. විඥානයත් කරන්නේ අර ඇති වෙලා තියෙන தත්ත්වේ මේක ඇති දේ මේක නැති දේ කියලා දෙකට බෙදලා ඒ දෙන්න අතර ගැටුම තුළ විඥානයේ ගමන ගෙනියනවා ලාභ ලබනවා. ඉතින් ඒතර නිසා මේ යෝගාවචරයට වර එක ශබ්ද තියෙනවා වගේ පේනවා වර එක ශබ්ද නැහැ වගේ පේනවා. නැත්තම් ශබ්දෙන් කරදරයක් තියෙනවා සමහරට කරදරයක් නැහැ. වේදනාව වගේක් තියෙනවා දරන්න පුළුවන්. කරදර නැහැ. සමාහයට දෙන කරදරයක්. හිතීලි වගේක් තියෙනවා කිසි අර්ථයක් නැහැ සමාහලා. නම් කියලා තියෙන අයකේ අර්ථයක් තියෙනවා කියන්නේ. භාවනා කරපු අරමුණ වරක නැහැ. ආයෙමත් වෙනවා. ඉතින් මේ ඒකේ සිදුවෙන මේ පෙරලිය, වෙස් පෙරලිය විඥානයේ අර්ථකතන දෙන්න හදනවා මේ හේතුඵල ධර්මයේ කියන බුදුජානනාංශයේ පෙන්න මේ ගැඹුරු සබා තමන්ගේ ඥාණයෙන් අරකට අර්ථ දෙන්න හදනවා. එතකොට මේ කතන්දරේ මේ වෙච්ච සිද්ධිය කතන්දර ගෙතීමකට යනවා. වැල්වට ආරං වලට යනවා. ප්‍රපංච කරන්න යනවා. එනිසා මේ විඥානය මේකෙම හදාගෙන මේ දෙන ලණුවක් මෙතන තියෙදී විඥානේ මොන ලණු දුන්නත් ලණු කණ්ඩ එපා. ශබ්ද තිබුණාම මොකෝ මට නැතුවම මොකෝ. සද්දෙන් මට කරදර වුණාම මොකෝ නැතුවම මොකෝ මට තියෙන්නේ මේ ඇති කරගත්ත උදේකලාවේ එකලස අරසකරන විතරයි. වේදනාවක් තිබුණාම මොකෝ මම ඒකට කලබල වෙන්නේ නැතුව මම කියන්නේ හිත කරදර ගන්න නැතුව හිතවිලි තිබුණාම මොකෝ නැතුවම මොකෝ කියලා හිත කරදර ගන්න නැතුව ඉන්න පටන් අරගත්තොත් තේරෙන්න පටන් ගන්නවා අන්නේ කටයුත්ත අපිට කරන්න බැරි විඥානයේ තියෙන ෂටගතිය නිසා මායාවී ගතිය නිසා වංචනික ගතිය නිසා ඒ නිසා තේරෙන්න පටන් ගන්නවා මේ ආකාසානං ඡායතන තරම් හිත නැත්නම් අරමුණ ගෙවම් කරන්න ගෙවම් කරන්න ගෙවම් කරන්න මේ විඥානයේ සෙල්ලක්කාරකම් සෙල්ලම් තමන්ගේ නායකත්වය පෙන්වන්නට එහෙම නැත්නම් නඩුකාරකම පෙන්වන්නට නඩු බෝ කරන හැටි අද අද අපේ දැන් රෝමලන්දේශ නීතියක් තියෙනවනේ නඩුවල ඒ නඩුකාරය කවදාකවත් කැමති නැහැ නඩුවක් ඉවර වෙනවා දැන් ඒක කාර නැත්තම් නඩුව අහන්න නැත්තම් නඩුකාරය බෙන්ච් එකට නැගලා මොනව කරන්නේ කල් දානවා උළුවන් තරම් කල් දාන ඒකල එයා ඒ ලොකු දෙයක් බාරපත් කර ගන්න හදන නිකමට හිතන්න කවදා හරි මේ ඔක්කොම හරි ගේලි වල නඩු නැති උසාවියක් ආවොත් එම බඩු නඩුකාරය මොනව කරන්නේ? බම්බු ගහන්නේ. උට ඔක්කොම නම්බු තියෙන මිනිස්සු අමාරු වෙන තාක්නේ. විශේෂ නඩු කියන තාක් නඩුකාරය කැමතියි. ලෙඩ වෙන තාක් වෙද්දු කැමතියි. හීන දකින තාක් හීන පලාපල කියන මිනිස්සු කැමතියි. ඉන්සු කියන පුළුවන් තරම් හීන බලන්නේ කියලා. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ ওই ලෝකේ නඩු ඇති කරන්නේ නඩුකාරයෝ තමයි. නීතිය නැත්තම් ඔය දැන් තියෙන නීති අපිට සාධාරණට හොඳයි කිය. උගේ අම්මලාට ඕනේ හදාගත්ත නීතියක් ඔකේ තියෙන්නේ. බුදුජානනාච හදපු නීතියක් තියෙද්දී තව කෙනෙක් තව කෙනෙක් විනිශ්චය කරන්න ආදියක් බුදුහාමුදුරු කිසිම තැනක දීලා තියෙනවා. කද්දාවත් නැහැ. මම කිව්වේ අනුන්ගේ විනිශ්චය කරන්න තියාම බිම් බිම් වැඩක් බලාගනින් කියලා. ඒ වගේම ලෙඩ සුව කරන්න ගිහිල්ලා බුදුසසුන කිව්වේ ওই කය ලෙඩ සුව කරත් මනස සුව කරන වැඩේ කරන්න. ඒ බුරු මේක නිසා කියනවා බොරු නොකියන නීතිඥයෙකුත් නැහැ නොමරන වෙදෙකුත් නැහැ කියලා ලෝකේ. ඔච්චර සාහිත්‍ය ශාස්ත්‍ර දන්නවනේ වෙද්දු මැරෙන්න හොඳ නෑනේ. එහෙදිනව දොස්තර බේත් ගන්න බේ මේ භාවනාව. ඉතින් ඒතකොට කියන අනේ සාහන්ත රෙජිස්ටර් වුණාට රිට්‍රීට් එකට මට ඉසිකක්කමක් ආවනේ. මං කන ඔබතුමා දොස්තර කෙනෙක් කියලා කොහොමද ඉතිකක් කියන ඉතින් අපි හිතන්නේ ඕගොල්ලන්ට ලෙඩ වෙන්නේ නැති කට්ටියක් කියලා නේ අපිට ඇඳලා තියෙන චිත්‍රය එහෙමනේ ඩාට තේරෙන පටන් අරගනි ඒ ලෙඩ ඇති කරන්නේ වෛද්‍ය සපාර්තමේන්තියමයි අද ලෝකේ ඇති කරලා තියෙන සියලුම ලෙඩ බෙහෙතෙන් හටගත්ත ලෙඩ ඊට්‍රෝජෙනික් ඉෆෙක්ට් ඔය වෙදකම නැත්තම් ඔය චිත්‍ර කරදරයක් නැහැ ඒක කියනවා මෙහෙමත් කියනවා මේ බල්ලන්ඩ බලන්න තියෙන ලෙඩ જાති. බලු දොත්තල කොච්චර ඉනවද? වල් බල්ලෙක් ලෙඩ වුණා කියලා අහලවත් තියනවද? කද්දාකත් වෙන්නේ මොකද බලු දොස්තරල නැහැ උන්ට. ලංකාවේ ලියුව පොතක් ඔය සරච්චන්ද්‍ර මහත්තයා මේ සයිකියාට්‍රි ගැන. එයා මේ පොත පටන් අරගන්නේ once upon a time there were no psychiatrists. එහෙනම් සයිකියාට්‍රික් දෙන්න නැහැ. සයිකියාට්‍රිලා නැත්නම් සයිකියාට්‍රිලා දෙන්න විදියක් නැහැ. මේ විඥානේ නැත්තම් ওই කියන සෙල්ලම් මොකක්වත් නැහැ. එයා ඒ නිසා මොනවා හරි තෙල්ලමක් දාගෙන රූප පේනවයි කියලා ඕ සද්ද ඇහෙනවයි කියලා ඕ තියෙන සද්ද නෙමෙයි මේ. අදාගෙන බලන එකේ ඒ විඤ්ඤාති මාත්‍රතා සිද්ධි එහෙම නැත්නම් යෝගාචාර ටිකක් ඔය හේම්පෙතිගේ ඥානශාම්ද්‍රෝ සිංහලට දැම්මා. දාලා බැලුවට පේනවා අපි මට දකින්න මට ඉදාරින්න මට දකින්න මගේ හීනේ. ඒකනේ අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් ෆයිට් කරන්නේ. මගේ අයිතිවාසිකම් කියලා මගේ රුචිය රැක් ගන්න මට ඊට දෙන්න. මගේ පෞරුෂත්වය රැක් ගන්න මට ඊට දෙන්න. මගේ මනාපමනාප රැක් ගන්න එන්නේ ඒකට අත තියන්න එන්න එපා කියලා. ඒ නිසා බුදුචානන්සේ අත තියන්නේ බුදුන්සේ සතිය පෙන්ලා කියනවා ඕකේ මූණ බලාපන් ඔන්න ඔබට පෙනෙයි ඔබ මොනවද මේ පොදියට රැකගෙන ඉන්නේ කියලා. ඒක නිසා මේ විඥානීය මේ කරන දේවල් වසංගණ්ඩ හදන හෙලින කරන්න කැමති කෙනාට මහා භයානක බීතිකාවක්. හෙලි කරන්න කැමති පාපෝච්චාරණය කරන්න කැමති කෙනාට බුදුරජාණන්සේගේ ගුණ පෙන්වන තැන. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා ඒ බරණ්ඩුක සූත්‍රයේ තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ භික්ඛවේ විවටෝ විරෝචති න පටිච්චන්නෝ මහන්නේ මේ තථාගතයන් වහන්සේ දේශනා කළ අතර ධර්මයට අනුව විවෘත කරන්නේ බබලයි වැසුනේ නොම බබලයි මේ විඥානයේ මේ සටකපට ගතික වහන්න ගත්තොත් විශ්ව බීජ ඇති කරනවා අපි එකිනෙකාට කතා කරලා කියන්න ඕනේ අපි සාකච්ඡාවක් කරනකොට හෝ sannivedanayak කරනකොට හෝ ගණිතනක් කරනකොට මෙච්චරයි මට කියන්න තියෙන්නේ එයා හිත නරක කරගනිත සතුටු වේදී ඒ කතා කරන්න ගියොත් විඥානේ ෂටකපට වෙනවා කවදාවත් මනුස්සය කෙලින් කතා කරන්නේ කතා කරන්නේම ආලවට්ටමක් තියෙන. අතිශෝක්තියක් නැත්නම් අවතක්සේරුවක්. බුදුරජාණන්සේ විතරක් උච්චාදනන්ත ජඤ්ඤා අපසාදනන්ත ජඤ්ඤා නේව උච්චාදේති නේ අපසාදේති. බුදුරජාණන්සේ තමයි දන්නේ ඕනම කෙනෙක් කොසලා තබන්න තරම් භාෂා දැනුමක්. ඕනම කෙනෙක් පහත් කරන්න පුළුවන් නෝ කදාක ਸਰවඥාන්සේ කෙනෙක් ඔසෝලා තියන්නෙත් නෑ පහත් කරන්නෙත් නෑ ඇති හැටි කියනවා. ඒ නිසා බුදුහාමුදුරු කියන දේ අහන්න කවුරුත් කැමති නැහැ. ඒ වෙනුවට මේ නව කතා කියවන්න කැමතියි. චිත්‍ර කතා කියවන්න කැමතියි. ඌයිදී උස්සලා දෙනවනේ. පහත් කරලා දෙනවනේ. ඉතින් ඌට හරි කැමතියි. ඒක නිසා මෙච්චර ලෝකේ තියෙන පොත් අතරේ වටිනාම පොත තමයි ඔය ත්‍රිපිටකය. කවුද කියවන්නේ? කවුරක්වත් කියවන්නේ. ඒකට කබඩ් එකට දාලා ලොක් කරලා හඳුන් කුරුපත්තු කරලා කියනවා සොක්කාතෝ භගවතෝ ධම්මෝ සාධනිකෝ අකාලිකෝ ඒපතිකෝ ඕපනායකෝ පච්චත්තම් වේතබ්බ විඤ්ඤෝ ඊට කියලා ඒකට වැඳලා පස්සෙන් පස්සට යනවා. ඉතින් හාමුදුර කෙනෙක් හිටියා ලොකු හාමුදුර කෙනෙක් මේ මේ ඒ ඔයගේ ත්‍රිපිටකේ කබඩ් එකට දාගලා. ඒකට හැමදාම හඳුන් කුරුපත්තු කරලා වඳිනවා. ඉතින් ඒතකොට ගෝලියෝ ටිකත් ඒත් එක්කම වඳිනවලු. ඒ එතන ඉස්සරහ පඩික්කමකුත් තිබ්බලු. ඉතින් ටික කාලයක් ගියරද ලොකු හම්දුර නැති වුණාට පස්සේ මේ ගෝලෝ දන්නේ මොකටද අඳින්නේ කියලා කබඩ් එක අයින් කළා පඩික්කම තියනවලු ඉතින් දැන්. ඔක්කොමලා ගිහිල්ලා බොහොම ගෞරවයෙන් අර ලොකු හමර කරන ගෞරව කරලා පඩික්කමට වඳිනවා. ඒ තරමටම අද ත්‍රිපිටකයේ කියලා පිළිච්ච පඩික්කමක් තරම්ව සලකන්නේ. අපි PhD ගන්න යනවා. අරක ගන්න යනවා මේක ගන්න යනවා මේ එකකවත් තියෙනද මෙච්චර දැනුමක් මහත්මගේ අධ්‍යාපනය කෙරුවට පස්සේ අවුරුදු 8 පන්තින් එහාට මම බුද්ධ ධර්ම ඉගෙන ගත්තේ නැහැ. පොදු විද්‍යාව විෂයන් නිසා. එතකොට මේ සියලු සයන්ස් කාර්යෝ නැසෙන සුළු කියන මිසක්කා සියලු සංස්කාරයෝ නැසෙන සුළු නැහැ. සියලු සයන්ස් කාර්යෝ නැසෙන සුළු. ඊට පස්සේ විශ්වවිද්‍යාලේ දෙවෙනි අවුරුද්දේ තමයි ධම්මිකහමතු කතා කරේ තොපි වාගේ මේ වටිනා දේවල් විනාශ කරන පාරිභෝගිකත්වයට ගිය පරිභෝග මේ මේ පාරිභෝගිකත්වයේ සුකොබෝගී ආධ්‍යාත්මික දේවල් විනාශ කරන එකම જાතියක් අත ලෝකේ නැහැ මෙච්චර වටින ධර්මයක් බුදුහාමරෝ කියලා දීලා තියෙදි කවුද මේක බලන්නේ අර විනියා කිව්වනම් සුද්ධා කිව්වනම් අපිට සුදුහාමතුරු කිව්වොත් බුදුහාමරණත් වැඩිය ලොකුයි ධර්මේ. සුද්ධෙක් කිව්වේ නැත්තම් දැන් ওই ලංකාවේ තියෙන අපේ මහමෙවුනා වේදී තියෙන පිළිමේ නේරු තමයි ඇවිල්ලා කියම එක ලස්සනයි කියලා ඊට පස්සේ අම්මා ඇත්ත නේ හරිම ලස්සනයි මොකද නේරු කියපු ඉඳා. නැත්තම් එතෙන්ට එනකන් කුඩයක් අල්ලන්න කවුරක්වත් හිතේ නැහැ ඔකට. ඒක දි รา ගියා. කවුරු හරි ඇවිල්ලා සුද්දෙක් කිව්වනම් මේක රට කියලා දැම්මනම් රට අල වුණත් කම නැහැ රට දෙල් වුණත් කමක් නැහැ රට ඒක කණ්ඩ කැමති. එහෙම අමන જાතියක් මුළු ලෝකෙම නැහැ. මෙච්චර වටිනා දේවල් තියෙද්දි හොඳම දේ තියෙද්දි අපි කවුරු හරි හොඳයි කිව්වට පස්සේ නම් පිළිගන්න. ඒ වගේ මේ Tamanට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් හුස්ම ගැන කොච්චර නොසලකා හරිනවද කියලා බලන්න. මේ හුස්ම විචතර ගමනක් යන්න පුළුවන්කම තියෙද්දි අපි ඒක අමතක කරලා මැරෙන වෙලාව විතරක් කියනවා අනේ මේ චෙක් එක අස්සම් කරනකම් හුස්ම දෙකක් දෙන්න බැරිද තා පොඩ්ඩක් ඉඳලා මේ පොතාට පුතාට බෙබූදලි ලියලා දෙනකම් එතකොට තමයි හුස්ම මතක් වෙන්නේ. එතනම හුස්මක් තියෙනවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. මේ දේවල් මවන මේ හිතේ ඒ චපල ගතියට අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් පොහොර දානවා. ඒක ලියලා ඒක කියන්නත් කැමති නැහැ. හෙලි කරන්න කැමති නැහැ. නමුත් කමඨාන් සුද්ධ වෙනවයි කියලා කියන්නේ තමන්ගේ තියෙන චපල ගතිය, වංචනික ගතිය, ෂට ගතිය, කෙලස් ඇති කරන ගතිය ප්‍රසිද්ධියම කියනවා බුද්ධ ශාසනය ගැන හිතලා. ඒකට කොච්චර විශ්වාසයක් තියෙන්න ඕන කියන කෙනා පිළිබඳව මේක වැරදියට පාවිච්චි කරන්නේ නැති බව තේරුම් ගන්න කොච්චර විශ්වාසයක් තියෙන්න ඕන ඕකටයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒක කියනවා ඕකප්පන ශ්‍රද්ධාව කියලා මම මේ හෙලි කරන්නේ මේ උන්ගේ තියෙන කැතගතිය අගේ කරන්න නෙවෙයි. මෙයා වහනකොට වැවෙනවා. ඒෂා මගේ තියෙන අඩුපාඩුකම් ටික මට හෙලි කර ගන්න පුළුවන් නම් බුදුරජාණන් සඳහන් කළ තියෙන තමන්ගේ අවිද්‍යාව දැන ගැනීම තමයි විද්‍යාව කියන්නේ කියලා. තමන්ගේ තකතිරුකම දැන ගැනීම තමයි එකම නුවණ. තමන්ගේ නොදැනුවත්කම දැනගන්න තමයි දැනුම කියලා කියන්නේ. මේ බාහිර දේවල් සහ අනිත් එක්කනා කියන දේවල් ඔක්කොම සෙකන්ඩ් හෑන්ඩ් එහෙම නැත්නම් අතපල්ලේ වැටිච්චා. මේ අස්පනා අපිට සිදුවෙන දේ විකෘති කරලා හිතින්ම වාගත්ත දේ ඇත්ත කරලා පෙන්වන එක තමයි විඥානය කරන්නේ. ඒ නිසා විඥානයේ බුදුදහම කියනවා හතරමං හන්දියක ඇස් බැඳුම් පෙන්වන මැජික් පෙන්වන මායාකාරයක් වගේ කියලා. ඉතින් අපි මගේ හිත කියලා උදේ ඉඳලා හැන්දෑවනකම් රකින්නේ මොකද්ද? මේ මට සීළු සම්පත ලැබලා දෙන දෙයි කියලා මේ හිත රකින්න හැදුවට ඒ හිත හොරෙක් හොරෙකුට කරන එහෙම නැත්නම් මේ හතුරෙක් හතුරෙකුට කරන දේවල් කරන හැබැයි වරදෝල හිතාගත්ත හිත ඔය හිතින්මයි වැරද්ද වැරද්ද වශයෙන් තේරුම් ගන්න. ඒකට අපිට පිරිස අවශ්‍යයි. වැරද්ද වැරද්ද වශයෙන් තේරුම් ගන්න තනියට බෑ. අපි පිරිසත් එක්ක සම්බන්ධකම් පවත්වන සම්බන්ධකම් පවත්වන හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ එයාගේ සහභාගීත්වයෙන් හෝ මට එන අවංක හැඟීමෙන් මම මේ දේ කරන්නේ මොනව වවා ගන්නද මොනව වඩා ගන්නද තණ්හාවද මානෙද ditthියද කාර්යයේ නතුරු කාගෙත් ඇවටිල්ල මාරුව බල බලා දේයට කැරකිල්ල පාරුව පදින තුරු දිඹේ කැළඹිල්ල සූර්ය උදා වෙන තෙක් පිණි බෑවිල්ල පද හතර හරියට දාලා තේරුම් ගන්න උදේ ඉඳලා හැන්දෑනකම් මොකද්ද නටන නාටකම? අපි මේ මොනවද කරන්න හදන්නේ? මේ කවුරු හරි එක එක රවට්ට ගන්නනේ මේ නටන. උදේ ඉඳලා හැන්ද වෙනකම් අපේ තණ්හාවට, අපේ මානෙට, අපේ දීචයට කවුරු රවට්ට ගන්න හදනවා. ඉතින් කවුරු රවටුනේ නැත්තම්, එහෙම නැත්නම් කවුරුත් හිටියේ නැත්තම් අපි මේ හෙළුවෙන් ගේම ගෙනියන්නේ. මොනක්වත් ඇඳුන් නැතුව වගේ. විදුරු මාලිකාවේ ඉඳලා ඇඳුම් මාරු කරා වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්න ඕනේ. උන්වහන්සේට පේනවනේ. හිටියානම් ආසියානුසේ ඥාණයෙන් පේනවා. ඒ වගේම බුදු වෙහ පහල කරගත්තට පස්සේ මේ හරි හැටියට දකින්න මිනිස්සු ලෝකේ ඉන්නවනේ. ඒ ඉදිරිපිට අපි කවුද? ඒ ඉදිරිපිට අපි මොනවද පෙන්වන්න හදන්නේ? නමුත් ඒ ඉදිරිපිට හරි අපේ අවංකකම අපේ නිහතමානිකම පෙන්වනවා නම් පුදුමාකාර සාසනයක් මේකේ තියෙනවා. අපේ නිහතමානිකම අපේ තියෙන මේ ආරම්භක යෝගාවචරණ තියෙන්න ඕන නිහතමානිකම පෙන්නනවනම් මේ බුදුන් ඉදිරි පිට නෙමේ පුරුෂ ධම්ම සාර්ථී ගුණේ ඉදිරි පිට නෙමේ අපි මේ দমনය වෙන්නේ කාටවත් නෙවෙයිනේ. එහෙම දෙයක් අපිට ඇර වෙන ආගමකට කොහෙද තියෙන්නේ? එහෙම සාක්ෂි වෙන දෙයක්. එහෙම මේ වාංගු වෙන්න දෙයක්. එහෙම කිසිම දෙයක් වෙන කිසිම ආගමක හරපද්ධතියක් නැහැ. ඉතින් ඒක නිසා අපි තීරුම් අරගන්නවා අපි ඉන්නේ මේ පාරේ ටිකෙන් ටිකෙන් යම් යම් වෙලාවට අපිට යම් යම් දේවල් පේන්න පටන් ගන්න ගන්නවා. ඒ පේන දේවල් අපිට දිගට කරගෙන යන්න බැරි එක්කෝ සක්කාය දිට්ඨිය නිසා එක්කෝ මාන්නේ නිසා එක්කෝ තෘෂ්ණාව නිසා මේ තුනම තමයි තේරුම් ගන්න ඕනේ තේරුමට ගැටුමක් අවශ්‍යයි ඒ ගැටුම හරහා එන පශ්චාත්තාවපයක් එනවා පශ්චාත්තාවේ වෙනුවට මේක හෙලිදරව්වක් කරගන්න පුළුවන් ඒකට කියනවා සමාදම් වෙනවයි කියලා එහෙම නැත්නම් එළඹ වාසය කරනවායි කියලා කියනවා. අන්න ඒ දෙයට අපක්ෂපාතීව උදව් කරන්න පුළුවන් චෛසිකයට තමයි අපි සතිය කියලා කියන්නේ. ශ්‍රද්ධාව බොහෝ පක්ෂග්‍රාහී. වීර්ය බොහෝ පක්ෂග්‍රාහී. සමාධිය බොහෝ පක්ෂග්‍රාහී. ප්‍රඥා බොහෝ පක්ෂග්‍රාහී. සතිය විතරක් අන්නේ පක්ෂග්‍රාහීකම නැතුව මධ්‍යස්ත ගතියක් නැත්නම් නොසලින ගතියක් පෙන්නනවා. ඒ නිසා අපට සතිය සාමාන්‍ය ජීවිතේ කවදාකවත් සම්බන්ධ වෙන්නේ සාමාන්‍ය ජීවිතය අපිට සම්බන්ධ වෙන්නේ සද්ධාව, සමපීරිය, සමාධි, ප්‍රඥා සම්බන්ධ වෙනවා. මොකද ඒවා චපල දේවල්. සත්‍ය කවදාකවත් චපන එක අනන්තයේ දක්වා විහිදෙන දෙයක්. එනිසා ඒක කරගෙන කරගෙන යනකොට මේ ඇතුලේ තියෙන දේවල් තුවාලයක පැසවලා තරව එළියට එන්න වගේ එහෙම නැත්නම් වමන විරේචන මාර්ගයෙන් බඩේ තියෙන කුණක් එළියට ඇදලා දානවා වගේ එළියට එන්න පටන් ගන්නවා. ඒ එළියට එන දේවල් එච්චර පිරිසිදු ලස්සන දේවල් නෙමෙයි. තරව කියලා කියන්නේ ලස්සන දෙයක් නෙමෙයි. බඩ පාචනේ වුණා වමන විරේචන කෙරුවා කියලා ලස්සන දෙයක් එන්නේ. නමුත් මේ ජරාව ඇතුලේ තියාගෙන ඉන්නවට වැඩිය ඒක වමනේ කරන එක හොඳයි. එහෙම නැත්තම් තමයි පිළිකාද নানা ආකාර ලෙඩ එන්නේ මේක විරේචනය කරන්න දන්නේ නැති නිසා. ඒ නිසා භාවනා කරනකොට මම මතුවෙනකොට ඒ යෝගාවචරයාට ඒක හරි හැටියට තේරුම් ගන්න බැන්න නම් එයා භාවනා වහාම නතර කරලා নানা ආකාර ක්‍රම වලට යනවා. හරියට ක්‍රමයේ දන්න කෙනා දැනගන්නවා මේ භාවනා නිසා තමයි මේ අපහසුතාව මතුවෙන්නේ. ලින්දට වැඩිච්ච එක අලින් කටෙම කොට වෙන්න ඕනේ. ඒ නිසා මම මේක නැවත නැවත එන්න ඇරලා ඒ පිට වෙන දේවල් පිට වෙච්චාවයි ඉතුරු වෙන්නේ පිරිසුදු වෙච්ච එකක් විමුක්ඛ தත්වයක්. ඒ නිසා මේ විමුක්ඛය සාක්‍යර තියාගෙන ඒ පිට වෙන දේවල් විරේචන වෙන දේවල් සාසන කලංකාරයක් කරගන්නවා. අපි බොහොම ආශාවෙන් කෙනෙකුට කියනවා මම මේ භූමියේ ඉඳලා මට මෙච්චරක් කෙලෙස් හලා ගන්න පුළුවන් වුණා කියලා. ඒක මේ භූමියට කරන ගෞරවයක්. යම් භූමියක වැඩි කෙලස් ප්‍රමාණයක් හලන්න පුළුවන් නම් ඒකට කියනවා සාරාණීය භූමියක් කියලා. ඒ නිසා මේ භූමිය අලංකාර වෙන්නේ අපි මල් පැලන දුවාට සූඳුන් ඇල්ලුවාට නෙවෙයි. වැඩි කෙලස් ප්‍රමාණයක් අතහැලා දාන්නේ. ඒ නිසා අපි මේ විමුක්ඛ තේරුම් අරගෙන ඉදිරියට යෑමේදී අපහසු කතියක් තියෙනවා. නමුත් තව සමූහයක් එක්ක කරනකොට පොඩි ජොලියක් තියෙනවා වහ වුණත් කට්ටිය එක්ක කනකොට ලේසියක් තියෙනවා. ටික ටිකනේ කණ්ඩ වෙන්නේ. බැනුම් අහනකොට උනත් කට්ටියකට වයින්කොට එක එකාට ෂේප් වෙලා ඉන්න පුළුවන් අරුණ්ඩ වෙන්න වට බැන්නේ නැහැ නේ කියලා ඉන්න පුළුවන්. අන්න එහෙම ගතියක් තියෙනවා මේ. ඒකයි මේ සාමූහික භාවනාවක තියෙන පුංචි ජොලියක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ඉදිරියෙන් තියාගෙන මේ විමුක්ක දඬු කඳක් කරගන්න නැතුව, කටු බෙරයක් කරගන්න නැතුව, කටු කෝලක් කරගන්න නැතුව ඉදිරියට යන්න මේ හිතට අවශ්‍ය කරනා වූ ධෛර්යය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි.